අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි කවුරුත් දන්න පරිදි අපි පැයක පමණ කාලයක් ගන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම සාකච්ඡාවක් සඳහා එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් පැනවීම සුදු ඒ සඳහා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා අපි ලිඛිත ප්‍රශ්න වලින් වැඩසටහන පටන් ගන්න අතර වෙන කාට හරි සභාගත කරන්න ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා පරණ පුරුදු තාලට සභාගත කරන්න ඒ සඳහා මේ පාවිච්චි කරන්න ඉදිරිපත් කරලා තියෙන මයික් එක පාවිච්චි කිරීමෙන් ප්‍රශ්න නැත්නම් ප්‍රකාශන වාර්තාගත වීමේ පහසුව ලැබෙන බව විතරක් මතක් කරනවා. මම අරවින්දගෙන් ඉල්ලා හිටනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. ගරු ස්වාමීන් වහන්සේ යම් යෝගියෙකු විදර්ශනා පූර්වාංග හෝ සමත පූර්වාංග භාවනාවට යොමු වීම එම යෝගියාගේ උපනිශ්‍ර සම්පත්‍ය අනුව එසේත් නැතිනම් පෙර සංසාර පුරුදු අනුවම සිදුවන්නක්ද යම් යෝගීකු පළමු ධානය තමන්ගේ නිවස බවට පත් කරගත් පසු ඉන් ඉදිරියට ඔහු කුමක් කළ යුතුද මෙවන් යෝගියෙකු රුචි මෙවන් යෝගියෙකුගේ රුචි අරුචිකම් වල සිදුවන වෙනස ගිහියෙකුට දරාගත හැකිද අපව මේ සංසාර ගමනෙන් එතර කිරීමට ඔබ වහන්සේ ගන්නා උත්සාහයට බොහොම පින්වත් වේවා ඇත්තටම තමන් භාවනා කරන්න ඕනේ සමත පූර්වාංගමද විපස්සනා පූර්වාංගමද කියලා භාවනාවට යන්න ඉස්සලා යෝගාවචරයට තේරුමක් නැහැ. ඒ කියන්නේ යෝගාචර ගීත තියෙන වික්ෂිප්ත මට්ටමක. නමුත් මේ ප්‍රශ්නෙට තියෙන සාධාරණ උත්තරේ තමයි ආනාපාන සතිය මේ දෙකටම පොදු එකම අරමුණ. එවනතු අපි පිම්බි මැකිලිම ගත්තොත් ඒක අනිවාර්යෙන් විපස්සනා විතරයි. බුද්ධානුස්සතිය මෛත්‍රී වගේ ගත්තොත් අනිවාර්යයෙන් සමතේ විතරයි. ඒ නිසා ආනාපාන සතිය විතරයි මේ දෙකටම දොර විවෘත වෙලා තියෙන්නේ. නිසා අපිට කෙනෙකුට කියන්න පුළුවන් ඕක ගැන කරදර වෙන්න එපා. සමත පූර්වංගද විපස්සනා පූර්වංගද ආනාපාන සති කරලා බලන්නයි කියලා. නැත්නම් ආනාපාන සතිය පිටවල බලන්නයි කියලා. ඉතින් එතකොට මේ යෝගාචර දෙන කට උතර වලින් ඉවසිල්ලෙන් සීයෙන් බුද්ධියෙන් අහගෙන හිටියොත් අහගෙන ඉන්න කරාට තේරෙනවා යන්නේ සමතරිත විපස්සනාට කියලා. ඒක ඇත්තටම යෝගාචර දත යුතුයම නැහැ. දැනගත්තට වැරද්දක් නැහැ සුකෝ සුත්තමේ ඥානෙට හොඳයි. නමුත් ගුරුවරයා දන්නවනම් බේර ගන්න පුළුවන්. ඒක නිසා පෙළඹීම වෙන්නේ නැහැ. පෙළඹීමේදී දැනගන්න හම්බ වෙන්නේ සමත විපස්සනා පූර්වංගම ගතිය. භාවනා දියුණු වෙන්නේ නම් උපනිෂේ සම්පatti තියෙන කෙනාට ඒ තමන් පුරුදු කරපු පාර විතරයි. තමන්ගේ නාවේ විපස්සනා පාරක් නම් විපස්සනා පාරට උපදෙස් ලැබුණොත් යනවා ගමන. නැත්තම් පෙට්‍රල් වාහනේ ඩීසල් එකක් කරුවා වගේ, ඩීසල් වාහනේ පෙට්‍රල් එකක් කරුවා වගේ. ඉතින් එන්ජින් එක දුවන්නේ නැහැ. ඩිකාබනයිස් කරන්න වෙනවා මැෂින් එක ගලවලා. ඉතින් ඒ නිසා ඒ වගේ අඩුපාඩුකම් හිතෙනවා. එතකොට වෙහෙස වෙනවා. භාවනාවේ එක තුල එක සමතුලිත භාවයක් නැහැ. උච්චර කෙටුවක්වත් මේ අවුල් පාසකතියක්. ආන් මේ වගේ ගති නිසා එයාට මේ භාවනාවේ සමා සාන්තියක් සමාධියක් ලැබෙන්නේ ඒක නිසා මේ ප්‍රගමණයට නම් උපනිෂද් සම්පatti බලපානවා. දෙක මේ ප්‍රථම ධානය වගේ උපයාගත්ත කෙනෙකුට විපස්සනා සුද්ධ විපස්සනා කරනකොට වැඩි කරන කෙනෙකුට වැඩි ලැබෙන ආනිසංසය තමයි රූප කර්මස්ථානයෙන් හෝ නාම කර්මස්ථානයෙන් කියන දෙපාර්ශ්වයෙන්ම බැස ගැනීම කරන්න පුළුවන්. රූප කර්මස්ථානය කියලා කියන්නේ ආනාපාන ධානය ලබා ගැනීමට මුල් වෙච්ච අරමුණම ආනාපාන ආනාපානමෙදී රූපේ රූප කර්මස්ථාන දිගේ භාවනා යන්න පුළුවන්. එහෙම නැත්නම් ධ්‍යානෙ නැගිටලා ධ්‍යානෙ උපදිනා වූ පීචි සුඛ එකග්ගත විතක්ක ਵਿਚාර පීචි සුඛ එකග්ගතගේ නාම ධර්ම දිගේ යන්නත් පුළුවන්. ඒක නිසා නාම රූප දෙපැත්තෙම බැස ගන්න පුළුවන්. මේ අර්පණ සමාධියක් ලබාගත්ත කෙනාට අන්න ඒ වාසිය තියෙනවා. එතකොට තුන්වෙනි මොකද්ද ප්‍රශ්නේ? මෙවන් යෝගියෙකුගේ රුචි අරුචිකම් වල සිදුවන වෙනස යෝගියෙකුට දරාගත හැකිද? ඇත්තටම දරන්න බෑ. ඒක නිසා ඒක බොහොම ප්‍රවේශමෙන් කරන්න ඕනේ. කුසට දරුවෙක් වඩාගත් අම්මා කෙනෙක් ඒ දරු ගැබ මෝරන්න මෝරන්න ඒ තව අම්මට දොළ දුක එනවා নানা ආකාර අපහසුතාව මතුවෙනවා. ඉතින් ඒක මේ පළවෙනි ගැප් ගැනීමේදී හුඟක් අමාරුයි. ඊට පස්සේ මේ දෙවෙනි දරුවට තුන්වෙනි දරුවට පුළුවන්. ඉතින් ඒසකොට කිරිමව්වරුන්ගෙන් නැන්දම්මගෙන් මේ උදව්පකාර ඕනේ. ඒ වගේම තමයි භාවනාව පිළිසිඳ ගත්තට පස්සේ ගොඩක් දුක් වෙනවා. ඒවට දොළ දුක් කියලා කියන්නේ දොළ දුක් කියන්නේ දුක් දෙකක්. පිළිසිඳ ගත්ත භාවනාවෙන් එන දුකයි, කාය ජීවිත නඩත්තු කිරීමේ දුකයි. ඉතින් ඒක නිසා ඒක දරන්න බෑ. ඒක නිසායි භාවනා මධ්‍යස්ථාන කියන ඉස්පිතාලට ගිහිල්ලා දාන්න කියන්නේ. ඒ කිරියම්මලා තමයි කල්යාණ මිත්‍රෝ කියන්නේ. ඒකට අවශ්‍ය මේ කොත්තමල්ලි ඉඟුරු කොත්තමල්ලි පිළිවෙලකට සම්බලා දෙන එක තමයි බන බන කියන්නේ. ඉතින් ඒ ටික නැතුව මේ කරන්න ගියාම ඉතින් මේ අපහසු. ඒ නිසා පෞරුෂත්වයේ රුචිකත්වයේ වෙනස දරන්න බෑ. ඉතින් ඒක දරන්න පුළුවන් පරිසරය සකස් වෙන කාලයට තමයි මේ බුද්ධෝත්පාද කාලය කියන්නේ. බුද්ධෝත්පාද කාලේ නොවේ නම් ඉතින් අනාතයි අසරණයි. බුද්ධෝත්පාද කාලේ වෙලත් ඒ Tamand ඕන පරිසරය ලැබෙනවා නම් උංගෝ පෙරපින් තිබිලා. පෙරපින් පෙරපින් හොඳ දෙනකොට නෑ. තිබුණාට පෙරපින් ප්‍රසාදයටපත් වෙන්නේ නෑ. Taman චීන කඩවල වලට ගිහිල්ලා ජපන් කෑම ඉල්ලන්න ගියොත්. ඊට ජපන් කඩේට ගිහිල්ලා ජපන් කෑම ඉල්ලුවොත් රසසිය කාලා එනවා. චීන කඩේට ගිහිල්ලා චීන කෑම ඉල්ලුවොත් රසසිය කාලා එනවා. අපි උඟ දෙනෙක් ජපන් කඩේට ගිහිල්ලා චීන කෑම ඉල්ලනවා. එහෙම නැත්නම් මේ තම්බි කඩවල වලට ගිහිල්ලා හලාල් කරපු නැතිව ඉල්ලනවා. ඒව බෑ. තම්බි කඩේට කියන හලාල් තමයි. ඉතින් ඒක පැටලව ගත්තාම මුදලාලිගේ ප්‍රශ්නයක් නෑ යන මිනිහාගේ ප්‍රශ්න තියෙන නිසා දරන්න බැරි බව දැනගෙන ධර්ම ගෞරවය පිහිටව ගන්න ඕනේ. මේහා සමාන නොමීට වැඩි දුකක් ආවත් චෝදනා කරන්න එපා, ඉල්ලීම් ඉල්ලන්න එපා. හැකිතාක් මේකට හැඩ ගැහෙන්න පුළුවන් ගතිය ගන්න නැතුව ඉල්ලීම් ඉස්සර කරගෙන චෝදනා ඉස්සර කරගෙන ගියොත් ඒ යෝගාවචරය අනික් අයටත් කරදරයක්. අනික් අයටත් ඉසේකක්කමක් වෙනවා. ඉතින් එහෙම කට්ටිය ගැන අචාන් චා ස්වාමීන් වහන්සේ බොහොම ලස්සනට කියලා තියෙනවා. ඒ යෝගාවචරෝ යෝගාවචර මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන ගුරුවරයන් ගුරුවරයට මාරුලා කියනවලු අර මධ්‍යස්ථානයේ මෙහෙමයි මේ මධ්‍යස්ථානයේ මෙහෙමයි මේ ගුරුවරයා මෙහෙමයි මේ ගුරුවරයා මෙහෙමයි කියලා ගන්ධස්ථාන කතා කරනවා. බලනකොට එයාගේ ගමන් මල්ලෙම බලුකූ තියෙනවලු. යණ යන තැන ඒක බලුකූ ගඳ එනවා මොකද ගමන් මල්ල අරගෙන යන්නේ. ඉතින් යා කියන්නේ යණ යන තැන බලුකූ ගඳයි කියලා. බලුකූ ගඳ එන්නේ තමන්ගේ මල්ලේ. ඉතින් එහෙම යෝගාවචරයෝ කවදාහකවත් ඒ රුචි අරුචිකම් වෙනස් කරන්නේ එයා භාවනා මධ්‍යස්ථාන වෙනස් කරන්න හදනවා. කර්මස්ථානාචාර වෙනස් කරන්න හදනවා. භාවනා ක්‍රම වෙනස් කරන්න හදනවා. Tamande හැඩ ගැහෙන තියෙන ප්‍රමාණය තේරුම් ගන්න නැහැ. ඉතින් ඒක වෙන්න මේ පුංචි ධර්ම ගෞරවයක් තිබිලා බෑ. පුංචි ශ්‍රද්ධාවක් තිබිලා බෑ. පුංචි හැඩ ගැහෙන්න ඕනකමක් තිබිලා බෑ. ඉතින් ඒ ටික තමයි පුරුෂ ධර්ම සාර්ථි ගුණය කියලා කියන්නේ. සර්වචනංශ අපිට දීලා තියෙනවා দমনේ වෙන්න කොන්. ඉතින් අපි দমনේ වෙන්නේ නැතුව අපි দমনේ කරන්න ගියොත් මේ සර්වචනංශිකේ තියෙන පුරුෂ ධර්ම සාර්ථි ගුණය වැඩෙන්නේ නැහැ. නමුත් අපි නතු වෙලා යටහත් පහත ධර්ම ගෞරවයෙන් කටයුතු කරන්න පටන් අරගත්තොත් මේ අවුරුදු 7යි යන්නේ ඕන වෙනසක් කරන්න. අපේ ශරීරයේ හැම සෛලයක්ම අවුරුදු 7න් 7ට මාරු වෙනවා. මොලේ ක්‍රියාකාරකමුත් අවුරුදු 7 කණ්ඩායම් වලින් මාරු වෙනවා. ඒ නිසා අපි මොන රුචි අරුචිකත්වයක් තිබුණත් ඒ රුචි අරුචිකම ධර්මයේ නාමයෙන් අවුරුදු 7ක් මාරු කරනවා. හැබැයි සූදානම තියෙනවා. ලෑස්ති වෙලා යන්න ඕන. නමුත් අපි ඇත්තටම මෙත්හි වෙච්ච බුද්ධම රාම කොටක්. අපි මේ යන්න හදන්නේ අපිට ඕන විදිහට අනිත්‍යව හදන්න හදා. ඉතින් ඒක නිසා භාවනා මධ්‍යස්ථානවල ප්‍රශ්න මතුවෙනවා. හැබැයි ඒක ධර්මයේ අඩුපාඩුවක්වත් මධ්‍යස්ථානයේ අඩුපාඩුවක්වත් නෙවෙයි. ඒ යෝගාවචරයෝ යෝගාවචරයෝ නොවෙන නිසා. යෝගාවචරයක් නම් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියපු විදිහට ධනිෂ්ඨික තෙමෙන්නේ නැති තැනක් හම්බුනොත් ඉඳගත්තර පස්සේ සතුට වෙන්නේ කියලා. ඒ ගල්ජු පණ්ඩිත ස්වාමීන් වහන්සේ ඉන්න වෙලාවේදී ඒ ස්වාමීන් වහන්සේගේ කුටියට මෙන වෙලාවේදී වැස්ස වෙලාවට වටා ගොටුවත් අල්ලගෙන වැස්සේ හිටියලු කවදාකවත් චෝදනා කළා නැහැ. උඩ භාවනා කරන්න ආව ග්‍රීක මහත්තයෙක් ඒ වහලෙ තෙමෙනවයි කියලා පල්ලෙයා කන්තුරට ඇවිල්ලා කියලා පල්ලෙහා කන්තුරු රේණු මහත්තයා කියලා ලොකු සංසාර කියලා තිබුණා. අවසරයි ස්වාමීන් වහන්සේ අසවල් මහත්තයා ඉල්ල කිව්වා ඒ කුටිය ජෙමිනායි කියලා අපි බාස් කෙනෙක් ගෙන්නන්න හදන කිව්වා. මේ මහත්තයාට කවදා භාවනා හරින එකක් නැහැ කිව්වා. කල්දී පණ්ඩිත ස්වාමීන් වහන්සේත් වැස්ස වෙලාවට වටාත් අල්ලගෙන ඉඳලා කතා කරුවා මිසක් ආ කවදාකවත් මගේ කුටිය ජෙමිනවා මකුළු බැඳිලා තියෙනවා අනම්මනම් කියන්න හදනවනම් ඌ යෝගාවචරෙක් නෙමෙයි. හැබැයි බාහන මැදට හදන කට්ටිය මේක ලාභයට ගන්න නරකයි. ඒගොල්ලෝ දෙන්නන උපරිම සැප. නමුත් යෝගාවචරය දැනගන්න ඕන කටක් කරලා වචනයක් කතා කරොත් ඒ කියන්නේ තාම ලෑස්ති නැහැ රුචර්සිකම් වෙනස් කරන්න. එයා කැමති නැහැ වෙනස් වෙන්න. එයා මේ භාවන මැදයන් හදන්න යන කෙනෙක්. ඒක නිසා මේ දෙක අතර විශාල පරතරයක් තියෙනවා. අපි බුරුමේ ඉන්න කාලේ අපිට මාස දෙකක් මේ වීලි තදබල වීලි කාලගුණ නිසා ගමට යන්න කිව්වා. ස්වාමීන් වහන්සේලා මෙතන 250ක් ඇවිල්ලා මිනිස්සු එනවා. ඔය පොඩි දරුවා දඟලනවා වගේ හැමතැනම දඟලනවා. ඉතින් භාවනා කරන්න බැරි නම් උඹලා ගමට ඵලයක්. හැබැයි එක වේලයි ගන්න හම්බෙන්නේ ගැමියෝ. හොඳ පිරිසු එලතුරු එලවලු හම්බේ පළතුරු හම්බේ හැබැයි දෙපේ ඉල්ලන්න එපා. ඵලයක්. කැමති කෙනෙක් යන්නේ කියලා. යන්න ඉස්සෙල්ලා කිව්වා මම එකයි පණවිඩයක් කියන්නේ. අපි සරුවච්චන් වහන්සේ ආදර්ශයට ගනිමු. උන්වහන්සේට එන්න කියලා පණිවිඩ හතක් ඇමතිවරු හත් දිනක් එක 10000 පිටත් කරලා සුද්ධෝදන රජුරෝ කිඹුල්ලත්පුරයට වඩම්ම ගත්තා. නමුත් දාන දෙන්න ආරාධනා කරේ නැහැ. සර්වචනසේ 12000ක් සෙනගත් එක්ක ගියේ රජුරුවන්ගේ මාලිගාවට දැහැටි දණ්ඩක් පූජා කරන්න කෙනෙක් හිටියේ නැහැ. උදේට වතුර ටිකක් දෙන්න කෙනෙක් හිටියේ නැහැ. වැසිකිළියක් තිබුණේ නැහැ. කැලේ නතරලා උදේ කල්පනා කරලා බැලුවා දැන් මේ 12000ට දැන් හිතුවනම් හිතන්න 12000කව 12 දෙනෙක් හිටියොත් තියෙන කරදර හිතන්න. ටූත් පේස්ට් જાති කීයක් ඉල්ලයි. සොෆ්ට් එක ඕන කියයි, මීඩියම් එක ඕන කියයි, මට සුපර් සොෆ්ට් එක ඕන කියයි, මේකේ පා කියයි. දැහැටි දණ්ඩක් දෙන්න කෙනෙක් හිටියේ නැහැ. වතුර උණු බැන් ඇල්ල මොකොත් නැහැ. සර්වචන්සේ කල්පනා කරලා බැලුවා බුද්ධ ආශි උත්තරමනාශල මොකද කරන්නේ? පාත්‍රය ගත්තා පින්ඳ පාත වැඩියා. පින්ඳ පාතේ වඩිනකොට ඔන්න එතකොට යශෝදරාවට තද වුණා. ගිහිල්ලා බාමණ්ඩිට කතා කළකෝ ආහම් බාණ්ඩ අපිට කරන නිග්‍රහයක මහත සක්විත රජ වෙන්න ඉන්න කෙනෙක් මෙන්න හිඟා කනවා ගයක් ගයක් ගන්න. යුද්ධෝත්තර රජුරෝ වීජයට බැස්සේ උඩ සලුව නැතුව. රජුරණ ගැලපෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. එලිකව හත් දෙයිනේ මොකද්ද මේ කරන නිග්‍රහය. ඊට පස්සේ කව මහරජ මේ අපේ වංශය පවත්නවා කියලා. ඇයි අපේ වංශේ සූර්ය වංශේ නෙවෙයිද අපේ වංශේ කවුද හිඟමනේ ගිහිල්ලා තින්නේ කිව්වා. එනේ අපේ වංශය ආර්ය වංශය, ඔබ වංශික වංශේ රුහූර්ය වංශේ. ජනතේ සුද්ධෝදන රජුරුවන්ගෙන්වත් තමන්ගේ පිය මහරජුරුවන්ගෙන්වත් වතුර කඳුලක් බලාපොරොත්තුුනේ නැහැ. ඒකලක වඩින්න මාළිගට බෑ දැන් ඉවරයි. අද දවසේ වැඩ ඉවරයි. අද දවසේ පින්දුපාත කරලා තියෙන්නේ කැමැති නම් හෙටට ආරාධනාවක් කරන්න කියලා. නමුත් පුණ්ණාදාසියට ඒ කතාව ලොමු දැහ ගැන්වෙන සුළුයි. සර්වචනාංශී ජේතවනාරාමේ හිටියා. එක්කෙනෙක්වත් දඩ ගන්නෑ. අස්කාලිවරුණා. සර්වචන්සේ චාරිකාවට වයි. ඊට පස්සේ සූතෝදර රජුරවන්ට මේ අනාථ පෙඩි කිසිතුමාට heart attack. විසාකාවටත් දරා ගන්න බෑ. කුසල් රජුරවන්ට දරා ගන්න බෑ. හැම කෙනාම රාජකීය වශයෙන් ආර්දනකා අවසරයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ මේ ඉන්නනම් අපිට ඇල් පැන්ද උණු පැන්ද දිග දැහැටි දන්ත කිටි දැහැටි දන්ත සියල්ල සපයන්නම්. වහන්සේ දැන් ගියාට පස්සේ ආයෙ වඩින්න මාස 9ක හෝ 8කට පස්සේ අනේ වැඩ ඉන්නේ. ඒක බුදුහාම කන්නකට නෙවෙයි ගත්තේ. පස්සේ මේ අනාථපිණ්ඩික සිටුමාට ඛණ්ඩ බැරුව ගියා. ඉතින්දා කටයුතු කරගන්න බැරුව ගියා. ගිහිල්ලෙවලා ඇතුළු තිඹිරිගේ කරුවල කාමරේ පිටි පැත්තටල පුදිය ගත්තා. මේ ਸਰවචනාංශයේ ජේතවනාරාමේ වඩිනවා කියන දුකට. ඉතින් මුළු මාලිගාවම අන්ධකාරයි. සිටු මාලිගාවම අන්ධකාරයි. එතන හිටියා 16ක බඩේ 16ක් නිසා උපදෙච්ච 16 දරුවෙක්. සියවෙනි 16 නිසා ඒකට නම දෙලතොරම් පුණා කියලා. ඒක බැලුව ඔක්කොමලා නිකන් මූණ අට්ට කරගෙන අප්සෙට් ගහගෙන ඉන්න මේකට තේරෙන්නේ. ඊට සම්මලකට ගිහිල්ලා ඇහුවා මොකද අම්මා මේ අප්සෙට් එක කියලා. උඹට දෙන්න උඹ ගිහිල්ලා වැඩක් කරගන්න කියලා. තාත්තලකට ගිහිල්ලා මොකද මේ කට්ටිය ඔක්කොම උඹට තේරෙන්නේ උඹ ගිහිල්ලා වැඩක් කරගන්න කියලා. ඊට පස්සේ කිව්වා අම්මා මොකද ඇත්තට කියන්නකෝ කියලා. දරුවා උඹට තේරෙන වැඩක් නෑ මෙතන බරපතල වැඩක් තියෙන්නේ අපේ සිරිස්මාගේ හිතමනාපයක් කරලා. මට බැරිසි සිරිස්මා ඉන්න කාමරේට යන්න. උඹට අපිටවත් දැන් යන්න දෙන්න පිටිය පැත්ත ඇරලා පුදි. අම්මට බැරිද මට අවස්ථාවක් කරන් දෙන්න සිටුමාට කතා කරන්න. ඊට පස්සේ කිව්වා දරුවා උඹ තියා මේ රජ්ජුරුවන්ටවත් විසාකාවටවත් විසඳන්න බැරි ප්‍රශ්නය. උඹ මේ මොකද කරන්නේ? ඒකෙන් වැඩක් නැහැ අම්මා මට යන්න දෙන්නකෝ කියලා. පස්සේ මේක ගියා පෙරත්තෙන් පස්සේ අනාථ පිටිසුතුමාට. කියලා කිව්වා මේ මොකද මේ? විත්‍ය පැත්ත සැලවුදියානි අනේ බලෙන් බලය යන උඹ තියා මේ එහෙම නෙවෙයි මට කියන්න මට කියන්නකෝ. ඊට පස්සේ බැරිම තැන පෙරත්තට කිව්වා මට හිතේ ඉඳලා සර්වඥාන්සි දකින්න හම්බ වෙන්නේ නැහැ. මට ඊට පස්සේ ඉතින් මේ හම්බ කරලා වැඩකුත් නැහැ මොකුත් වැඩක් නැහැ. මම මේ 54 කියලා සල්ලි වියදම් කරලා මේක හැදුවට මාස 8ක් සර්වඥාන්සි මෙතන නැහැ. ආයේ ඉන්නේ මාස 4කට පස්සේ ඒත් මෙහි දන්නේ ඉතින් බොහෝම ශෝකයි. ඊට පස්සේ මේ දාර්ශි ඇහුවා මම බුදුහාමුදුරුවෝ නතර කරලා දුනොත් මට මොනවද දෙන්නේ? ඉතින් මේකේ අනාථ පෙන්ති කියන අලි ඉෂේකක් වගේ මේ කොහොමද යන මේ හොටු කෙල්ලක් ඇවිල්ලා මේ විශාල ප්‍රශ්න වේ. ඊට පස්සේ කිව්වා උඹට උඹට ඕන මගුලක් ගනි. මට 10ක මෙන්න නිදහස් කරනවා. පොරොන්දු වෙනවා. පොරොන්දු වෙනඳ මම 10ක නිදහස් කරා. මම උදාහරණ අතර කරනවා. බොන මගුලක් කරගන්න කියලා ඉතින් අර කිව්වා නෙමෙයි කියෙවුනා. මේකේ කෙලිම ගියා බුදුහාමුදුර ගාට ගිහිල්ලා කිව්වා අවසරයි ස්වාමීන් වහන්සේ හෙට යන ගමන වඩින්න එපා. unconditional. මොකද අයම් පොඩි එහෙම කියන්නේ. ඔබ වහන්සේ දන්නේ 16 16 වෙලා ඉපදුනහම තියෙන දුක. මම 16 ගේ දරුවෙක් දාසියාගේ බඩේ ඉපදුනේ මට කවදා සීලයක් රකින්න බෑ සමහරවිට මගේ මුළු ජීවිතේම දාස. ඔබ වහන්සේ හෙට ගියේ නැත්තම් මට දාසකම නැත්නම් මම හෙට අට සීල් සමාදන් වෙනවා. ඉතින් මොකද්ද මේ කියන දෙමලේ? නෑ නෑ. කතා කරන්න එපා. මම අනාථ වෙනසිතුමා පොරොන්දු වෙලා ආයි මම එයාගේ දාසියා. මම එතුමාගේ පොරොන්දුනා. මම ඔබ වහන්සේට නතර කරොත් මට දාසකමේ නිදහස නැහැ. සංසන් නිකමට හිතන්න මම ඔබේ දාසියෙකුට අට සීල් රකින්න හම්බුනොත් මට ඊට වැඩි වෙන සැපක් තියෙනවද? ඔබ වහන්සේ මේ නතර වෙන්න කියන්නේ මම ලෝක සාසනෙට නෙවෙයි, ලාභයට සත්කාර නෙවෙයි. මට හම්බෙන්නේ මේ කෙලින්ම දාසකම නිදාගෙන. එන බුදුන්සේ කිව්වා ගිහිල්ලා ප්‍රකාශ කරපම මම හිට යන්නේ නැහැ. බුදුන්සේ 16ටත් ඒ විදිහට සැලකුවා. අනාථ වෙන්නික සිටුතුමාගෙන්වත් මොනවත් ඉල්ලුවේ නැහැ. ඔන්න ඕක තමයි හැඩ ගැහෙනවා කියන්නේ. ඕක තමයි මේ රුචි අරුචිකම් පාවා දෙනවායි කියලා කියන්නේ අපි යති බණ කොච්චර පටුද අපි කොච්චර සීමිතද කොස්ස ළඟින් මැස්ස යන්නේ ඉස්සලා අපි චෝදනා කරනවා අයිතිවාසිකම් ඉල්ලනවා. මේක නිකන් ඔත්තල් වෙච්ච තුවාලයක් වගේ අපි. නිසා හොඳට මතක තියාගන්න සර්වචනංශ මේවා කිව්වේ සර්වචනංශ මේවා අපිට මේ කරදර කරන්න අපේ මේ අනවශ්‍ය වැඳුම් ගන්න අපේ මේ ලාභ සත්කාර ලබන්නේ උන්වහන්සේ සාරාංශික කල්පලක්ෂය මේක කරලා කොන්දපණ ඇති එක ආදර්ශයක් දෙනවා හැඩ වෙනස් හැඩ ගැහෙන්න හදනවා. උගේ තියෙන ලකුණ තමයි චෝදනා කරන්නේ කවදාකවත් ඉල්ලි මිල්ලන්නේ ඒක තමයි තුචර්චකම වෙනස් කරන එකේ පළවෙනි ලකුණ. එනිසා අපිට ඉච්චර කරන පිං නැහැ. අපි පරාජය බොහොම පටුයි. ඒකට අපි ඉල්ලීමක් ඉල්ලුවොත් ලැජ්ජාවටපත් වෙන්නේ. ලොකු සංසි ඉන්න කාලේ කියපු දෙයක් තමයි කවුරු හරි යමක් ඉල්ලුවොත් ඒක ඇඳිල්ලක් විදිහට බාරගනින් තියෙන උප්පරිමේ සලකලා දීපන්. කවදාකවත් කවුරක්වත් ඉල්ලන්නේ නැහැ නම්බුවාර මිනිහෙක් බැරිම තැන මිසක ඒ නිසා කවුරුත් ඉල්ලපොදයක් නොදුන්නොත් ඒකේ මිනිහ ඇඬවිල්ලක් වගේ. නමුත් ඉල්ලුවාට පස්සේ නොදුන්නාම ඇඬිල්ලක් තියෙනවා. ඒකට දාගන්න එක දෙවෙනි ඇඬිල්ල කිය. කවදාකවත් ලෝකේ හඬවන්න එපා. ඒ වගේම කිසි කෙනෙක් කාට ගිහලා ඉල්ලන්නත් එපා. අපි සරුවච්චන් ආංශගේ ශාක්‍ය පුත්‍රයෝ අපි සර්වඥන්සේගේ දරුවෝ සාක්‍ය දීතාවන්. ඒ නිසා බලන්න ඕනේ මේක මට කාගෙන ඉන්න බැරිද කියලා හිතුවොත් පුරුෂ සම්සාරති ගුණ එනවා. ධර්මයෙන් ක්‍රමසාවිදි ලැබෙනවා. අපි ළඟ අතලඟ පායේ තියෙන ඔක්කොම අපිට ආයුධ උපකරණ වෙනවා වැඩ කරනවා. එහෙම නැතුව අපිට මොන ස්වර්ග සම්පත්තිය හම්බුණත් මොන දේවල් ලැබුණත් අපේ හැකියාවල් ඔක්කොම මෙට්ටහි වෙනවා. අපේ හැකියාව සේරම මලකට කනවා. නිවනක් හම්බ වෙන්නෙත් නැහැ. ශාසනය එළියක් දකින්නත් බෑ. ඒ නිසා අපි වෙනස් වෙන්න පුළුවන්. උච්චාරිකම වෙනස් වෙන්න ඕන තරම් අවස්ථා තියෙනවා. අපිට ඕනේ නැතිකම තියෙනවා. ඒක නිසා මම දැකලා තියෙන්නේ මේ ශාසනයයි බාලදක්ෂ ව්‍යාපාරය විතරයි ලෝකේ තියෙන එකම ව්‍යාපාර දෙක වෙනස් වෙන්න කැමැති කාට වෙනස් වෙන්න පුළුවන්. ඒකත් වෙනස් වෙන්න කැමැති පෙරේතයන්ගෙන් යට වෙලා ඉවරයි දැන්. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා සාසනෙත් මෙහෙම මෙහෙම කරන්න ඕන කියලා කියන්න හදනවා. නමුත් බුදුහාමුදුරුවෝ ඇති කරේ එහෙම සමාජයක් තමයි තියෙනවත් වෙනස් වෙන්න පුළුවන් එකාට පුළුවන් එකීට. ඒක ඉඩ තියෙනවා. කාටවත් උත්තර බඳින්න යන්නත් එපා. අයිතිවාසිකම් සටන් කරන්න යන්නත් එපා. ඉල්ලීම් ඉල්ලන්නත් එපා. මේ තියෙන ඉඩේ අපිට තට්ටු ආපු කුරුල්ලෝ වගේ, අභ්‍යවකාශිතකේ පැටවු වගේ, සිංහ පැටවු වගේ කටයුතු කරන්න පුළුවන් නම් මේක බුදුහාමරගේ පුරුෂ ධම්ම සාර්ථක ගුණේ නිතර උණු උණුවේ තියෙන. ඒක නිසා දරන්න බෑ මේක. දරන්න බැරි මොකද මේ කට්ටියට වග උත්තර වෙන්න කිව්වොත් දරන්න බෑ. පිරිසක් එක්ක හේතු කරුණු බඳින්න කිව්වොත් කාදාකත් කරන්න බෑ. හැබැයි Tamanට උද්දලයක් වශයෙන් සීමාවක් නැති යන්න පුළුවන්. ඉතින් ඒකෙදි මේ කාන්තපක්ෂේ හරීම බොළඳයි. හරීම හීනමානකින් යුක්තයි. ඒක නිසා ඒගොල්ලෝ අයිතිවාසිකම් ඉල්ලන්න හදනවා ඕනේ නැහැ. ඕනේ නැහැ ඔය තීන්දුව හොඳටම ඇති. කරගෙන යන්න කෙනෙක්ලා පිරිමින්නත් වැඩි කරන්න පුළුවන් කියලා පෙන්වන්න. ඒක තමයි බුදුහාමුදුරු කිව්වේ මහා ප්‍රජාපති ගෝතමීට ගෝතමී ගෑනු පිරිමීතායන්නේ ගෑනුන්ගේ මොලේ හැදිවිටේ දිගයි කියලා උඹ පැනපන් තල්කා සතක් උඩට පැනලා උඩ ඉඳගෙන ප්‍රාත්‍යහාරය පාලා බණ කියලා පිරුණම් පාපන් කියලා. පිරිමින්ට පෙන්වන්න. ඒ නිසා කහන ගෑනු වුණත් චරිචුරු ගන්න එපා. ඒක නිකන් බුරුද්දට වුණාට ඒකත් ඉසිකොල දාන්න. යෝගාවචර වෙන්න පටන් ගන්නතර පස්සේ චරිචුරු නැහැ ඉදිරියට ආපු දෙයට මායාවත් hina වෙලා යන්නේ එකයි තියෙන්නේ. ඒකමයි වෙනස කියන්නේ. එහෙම නැත්නම් ධර්මයෙන් ඇවිල්ලා අපි දඬුවම් දොට හිර කරලා කපන කට්ට තියලා ලියවන කතා නෑ. මේ හම්බෙලා තියෙන ගමයි අපි භාවනා කරන යනකොට වේදනාවක් ආවට සද්දයක් ඇහුණාට හිතවිල්ලක් ආවට චරිචුරු ගන්න එපා. අර මැදුම් බණ්ඩ කිවි අයියට අයියා මේ අපි ඇහැලේ පොළ પરම්පරාවේ පොඩ පැත්තට මම මැරරට පෙන්නන්න. ඔය මැරිල්ල හරිනේ අපච්චිට හරිනේ මම මං කියලා දෙන අපිට මැරණ හැටි කියලා ගියා බෙල්ල තිබ්බා ඊට පස්සේ ලොකු බණ්ඩත් ගත්තා කැපුවා නමුත් ලොකු බණ්ඩ ජාතික වීරයෙක්ුනේ නෑ වීරයෙක්ුනේ මැද්දු බණ්ඩ විතරයි මොකද කපන බව දැනගත්තා ඌ ඉස්සරහට ගියා එහෙලා කිව්වා අයියා හරිනේ අපේ අපච්චිට හරිනේ අපි ඇහැලකොළ પરම්පරාවේ කිඳිති ගන්න එපා මම පෙන්නන්න ඔබට මැරණ හැටි කියලා ඒක අපිට ඊට වැඩිය වටින දෙයක් තියෙනවා අපිට තියෙන අපේ නිවන සාක්ෂාත් කරගන්න එකයි ඒකෙදි කිසියම් දෙයකට මොනම හේතුවක් නැසවත් ඉල්ලි මිල්ලන්න වෙන්න එපා හැබැයි කවුරු හරි Tamanගෙන් ඉල්ලීමක් ඉල්ලුවොත් බෙල්ලෙන් උඩ පණ තිනකම් බෑයි කියන්නත් එපා. වුණොත් ඒක Tamanට වෙච්ච දුර්ලභමක්. ඇත්තට අපේ පින් නැතිකම නිසා අපිට සමානතර කරගන්න බැරි වෙනවා. පුළුවන් තරම් අනුන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කරලා දෙන්න. Taman කායිමත් ඉල්ලීමක් ඉල්ලනතු යන්න පටන් අරගත්තොත් අර ශාක්‍ය බුදුහාමුදුරුවෝ කියන්නේ අපිට ශාක්‍ය පුත්‍ර කියලා. ශාක්‍ය දීතා කියලා. ශාක්‍ය සිංහ කියන නමත් පාවිච්චි කරනවා. අන්න ඒකට ගැලපෙන්න වැඩ කරතයි. මම ටිකක් වැඩිපුර මම හිතන්නේ ප්‍රශ්නට උත්තර දුන්නා අපි යනවා ඊගා ප්‍රශ්නට. ගෞරවනීය ස්වාමින් වහන්සේ හරයන්ක කිහිපයකදීම ආනාපානය නොදැනෙන තරමටම සියුම්ව විනාඩි 45ක් පමණ සතියෙන් ගත කළ හැකි වූ නිසා හරයන්කෙන් නැගිටින විටද එම සතිය පවතිනවාද යන්න ගැන විමසිලිමත් වන ලෙස ඔබ වහන්සේ විසින් කමඨහන් උපදෙස් ලෙස ලබා දෙන ලදී. මෙයින් අදහස් කරන්නේ පරයන්කෙන් නැගිට පසුවද ආනාපානය තිබේද යන්න ගැන පරීක්ෂා වීමද පහදා දුන මැනවි. කෙසේ වෙතත් උපදෙස් ලැබුණාට පසුව තවමත් ඉහත කී ආකාරයේ තත්වයක් පරයන්කේදී ඇති නොවු බවද පවසා සිටිමි. නෑ බලේටි පන්තියෙන් සමත් වෙන්නේ නැතුව දෙවෙනි පන්ති ප්‍රශ්න පත්‍රය ඉල්ලුවට දෙන්න විදියක් නෑ. පළවෙනි පන්ති පාස් වුණාට පස්සේ ප්‍රශ්න දෙවෙනි පන්තියට ගිහිලා අවුරුද්ද ඉවරනාට පස්සේ තමයි ඒකේ ප්‍රශ්න පත්‍රය දෙන්නේ. ඒ නිසා මතක තියාගන්න දවසේ ඒ පරියන්කේ පුරා හැකිතාක් දුරට ආනපානිය හරහා හෝ සද්ද හරහා හෝ වේදනා හරහා හෝ දිගට සත්‍ය පවත්තන්න පවත්තපු දවසේ Tamanne peere ගොඩක් උදව් වෙන්නේ හැරමිටිය බවටපත් වෙන්නේ අත්තල බවටපත් වෙන්නේ ආනාපායන කර්මස්ථානේ මූල කර්මස්ථානසේ යන්න පුළුවන් ඊට පස්සේ ඉරියව්පත වෙනස් වෙද්දී සත්‍ය පවත්තන එකයි නැගිටිතත් නැගිටීමේ කටයුතු නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් කරලා නැගිටට පස්සෙත් අර පරියන්කේ තිබුණු සතිය එහෙම නැත්නම් ආනපන කැඩලා ගියාට පස්සෙත් හිත වික්ෂිප්ත වුණත් වික්ෂිප්ත වෙච්ච බව දැනගෙන ආනපන නැති බව දැනගෙන සද්දයක් ආපු බව දැනගෙන හිතවිල්ලක් ආපු බව දැනගෙන මේ සතිය කියලා ඒ මේ අපි අර රළපදිනොයි කියලා එකක් තියෙනවා මුහුදයිනේ ඒක කියන්නේ ස්කීන් රළවේගයත් එක්ක අලුත්ම තියෙන ක්‍රීඩාවක් තමයි මේ බෝට්ටුකෝගේ ඉඳගෙන රළපදිනොයි කියලා රැල් රැළපදිනවා කියලා කියන්නේ පරණ කොල්ලෝ ලෑලි ගැල්ලක් තියන එක කරනවා. ඒන රැළ රැළේ වේගයත් එක්ක කඩාගෙන යනවා මේ මේ ඉවර දිහාවට. ඒ වගේ සංසාරේ අෂ්ටලෝක ධර්මයේ තමයි රැල්ල. ඒ රැල්ලේ ජොලියක් තියෙනවා. රැළ එන වෙලාවට යට වෙලා අඬාව ගන්න බෑ රැළ පදින එකයි තියෙන්නේ බැල්ල සෙල්ලමක් කරගන්න. ලාභයක් හම්බුණා පාඩුවක් හම්බුණා ඒ රැල්ලක් රැළ පදින එකයි තියෙන්නේ. දුකක් ආව සැපක් ආවත් ඒක රැල්ලක්. රැළ පදින්න ඕන. යයස අසසකාවත් අයසත්තාවත් එක රැල්ලක් දෙකම පදින්න ඕන. එනිසා රැළ පැදිල්ල පුරුදු වුණා නම් අශ්ලෝක ධර්මයේ කම්පා නොවන ගතිය තමයි තියෙන්නේ කම්පා වෙනවනම් කම්පා වෙන බව දැනගන්න. ආනපාන පැවැත්ම නෙවෙයි අදහස් කරන්නේ සතිය දිකට පවත්වන එකයි. දැනගත්තත් නොදැනගත්තත් සමිද්දි සූත්‍රය නැත්නම් ඒක මූලක සූත්‍රය කියවන්නේ අපි හැම චිත්තක්ෂණෙම සතිය තියෙනවා. අපි දන්නේ නැති එකයි ප්‍රශ්න. ඒ කාටවත් අලුතින් වඩන්න දෙයක් නැහැ. හැම හැම චිත්තක්ෂණයකම සතිය තියෙනවා. අපි සතියට මුල් තැන නොදෙන එකයි ඒක අගේ නොකරන එකයි වැඩි. ඒක සතාධිපතිය කියලා සරුවත් සඳහන් කරන හැම චිත්තක්ෂණයම සතිය අධිපති. අපි අධිපතිකම සතිය තියේදී එක එකනට අධිපතිකම් දීපුවාම සතිය මේ පීචං වෙනවා කියලා කියන්නේ. බજાર එක නිකන් පීචං වෙලා පැත්තකට යනවා. එහෙමනේ සතිය මුලින් තියලා තිබ්බනම් සතිය අධිපති අධිපතිකම දුන්නා නම් අපි කොහොමඩත් අධිපති තමයි. ඒ නිසා සතිය වඩන්න අලුතෙන් සල්ලි දෙන්න ඕනේ නැහැ. අලුතෙන් ගන්න දෙයක් නැහැ. හැම හිතකම සතිචෛසිකේ තියෙනවා. අපිට තියෙන අනික් කටේ පැත්තකට කරලා සතිය මුල් තැන දෙන එකයි. සතියට තැන ආරම්භ දෙන එකයි. ඒකට අපේ ප්‍රයෝග ඥාන අවශ්‍යයි. සතිය මුල් වුණාට පස්සේ එයා යාගේ වැඩේ කරගෙන යනවා. මොකද අපි අවාසනාවට අපි සද්ධාහට මුල් තැන දෙනවා. වීර්යයට මුල් තැන දෙනවා. සමාධියට මුල් තැන දෙනවා. ප්‍රඥාන මුල් තැන දෙනවා. ඒකෝට සතිය මුකුලිට වෙලා පස්සෙන් පස්සට යනවා. නිසි පුද්ගලයාට නිසි තැන දීමේ නායකත්වය අපි ළඟ නැති නිසා. නිසා කාඩක සතිය වඩන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද සතිය කියන්නේ වැඩිච්ච ධර්මයක්. හැම හැම හිතකම තියෙන ධර්මයක්. නමුත් ඒකට මුල් තැන නොදීමේ සාපේ නිසා තමයි අපි සංසාරේ කන්නේ. කවදා හෝ සතියට මුල් තැන දෙන්න අපි නිසි පුද්ගලයාට නිසි තැන දෙනකොට ඉබේම කැබිනට් එක රාජ්‍ය සභාව හරි ගැසෙනවා. හරි ගැසුණාට පස්සේ එයා රති දන්නවා ඊගාවට බලය තහවුරු කරගත්තට පස්සේ වැඩ ටික කරගෙන යනවා. ඒ නිසා සතිය තියෙනවයි කියලා හිතා ගන්න. කොයි වෙලාවක සතිය නැත්තේ නෑ. තියෙනවා අපි යාට වැදගත් තැන නිසි තැනක වැදගත්කම සතියට දෙන්න පුරුදු වෙන්නේ අපි සත්පුරුෂකම ආපු දවසේ. අපි අසත්පුරුෂ වෙන තාක්කල් සතිය වෙනුවට අපි විවිධ ධර්ම වලට මුල් තැන දෙනවා. ඒකට එහා සමාන පාටලවිලි, එහා සමාන පරිපාලනමය ප්‍රශ්න දේශ සීමාර ගලපැන ගන්නවා, පැන නගිනවා. නමුත් සතියට මුල් තැන නොදීම නිසා මතුවෙන ප්‍රශ්නේ උනත් මේ සතියට මුල් තැන නොදීම නිසායි මට මේක උනේ කියලා දන්නවනේ ඒකත් පාඩමක් වෙනවා. ඒකත් නැවත නොකරන්න පාඩමක් වෙනවා. ඒ නිසා සතිය නැහැ කියලා සාප කරගන්නත් එපා. පහත් කුලයකට හිත දාගන්නත් එපා. සතිය තියෙනවා මගේ තියෙන මෝඩකම තමයි සතියට නිසි තැන නොදී. එනිසා බුදුචානන්ස් කියන්නේ සතිපට්ඨාන කියන වචනේ සතිය නියමිතට ස්ථාපිත කිරීමයි අපි කරන්නේ. ඒ කියන්නේ අපි දන්නවා මේ බල රේඛාවක් වැඩ කරන්න ඒ ඔක්කොම එකලස් වෙන්න එකලස් වෙච්ච ගමන් සම්ප්‍රේෂණය සිද්ධ වෙනවා. බල රේඛාව වැඩ කරේ නැත්නම් එක එක ඒ පුරොක් එකිනෙකට ගැටිලා සද්ද ඇති කරලා කැපිලා මේ අනවශ්‍ය ඝර්ෂණයක් ඇති කරනවා. බල රේඛාව සම වෙන්න නම් සතිය ඉස්සරහින් තියෙනවා. ඒ නිසා පරියන්කේ වැරදුනත් නැගිටින්න උනත් ඒ හැම එකක කරහාම සතිය පවත්තන එකයි මේකෙන් අදහස් ගන්න. ඒ කියන්නේ ආනාපානෙම නෙවෙයි. සතිය කියන එකයි වර්ණ ගන්න ඕන. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී වම දකුණ මෙනෙහි කිරීම පමණක් දැනට සිදු කරමි. වම දකුණ නොවරදවා මෙනෙහි කරමින් පැයක පමණ කාලයක් සක්මන් කළ හැක. සක්මන කරන විට වෙනත් සිතුවිලිද ඇතිවේ. සිතවිලි ඇතිවීම අවම කර ගැනීමද සලකා අවම කර ගැනීමද සලකා ඔසවනවා යවනවා තබනවා ලෙස මෙනෙහි කරමින් කරන්නදයි පහදා දෙන්න. මේකෙදී ඇත්තට දැන් දැක්කේ යුතු කරුණු තුනෙන් දෙකක් දක්වලා තිනවා තුන්වෙනි එකේ අඩුපාඩු හොඳට කැපිපේනවා. මම මේම නිදර්ශනයක් කියන්නම්. ගණන් පත්‍රයක් ඉස්කෝලේ ගිහලා ප්‍රශ්නට විභාගෙට ගිහලා හම්බ වෙච්චාම ගණන් පත්‍රයට උත්තර ලියනකොට ගණන් උත්තර පත්‍රයේ ප්‍රශ්න පත්‍ර කරු දෙන අංකය ලියන්න මතක තියාගන්න. මේක තුන්වෙනි ගානට හතරවෙනි ගාන. ඊට පස්සේ ප්‍රශ්න පත්‍රයේ තියෙන ගාන එහෙම උත්තර පත්‍රයේ උඩ ලියන්න ඕනේ මේ යටට යන්න හදන්නේ මෙන්න මේ ප්‍රශ්නය ගණන් කරන්න හදන්නේ කියලා. ඊට පස්සේ ඒක විසඳීම සඳහා ප්‍රමේය ටික සමීකරණ ටික ලියලා අන්තිමට උත්තරය ආවට පස්සේ ඉරි දෙකක් ගහන්න එතකොට තමයි ප්‍රශ්න උත්තරේ බලන්නේ කන දන්නේ අසවල් ගණන් අංකය මේ ගාන මෙන්න මේ ලියන එකන යෝජනා කරපු සමීකරණ ටික මේක ඊට පස්සේ උත්තරේ ඉරි දෙක මේකේ ගානක් කියලා තියෙනවා සමීකරණ ටිකක් දාලා තිනු උත්තරේට ඉරි දෙකක් ගහලා නැහැ ඒ නිසා පේන තියෙන තාම වැඩ ඉවර නැහැ කියලා ලකුණු ලැබෙන්නේ නැහැ. මම කරන්නේ සක්මන කියලා ලියලා තියෙනවා. සක්මන සක්මන වශයෙන් වම දක්ෂනේ මෙනෙහි කරනවා කියලා නෑ. මොනවද දැක්කේ කියලා නෑ. ඊට පස්සේ අහනමට හිතවිලි පෙනුණා. පිට යන්න නැතු වෙන්න මම වම උතුරු දකුණ මොකද්ද ඔසවෙන තැයි මම කරන්නද කියනවා මිසක මම වම වම වශයෙන් දකුණ දකුණ වශයෙන් මෙනෙහි කරන මොනවද දැක්කේ තද බල හිස්තනක් තියෙනවා ගාන ලියලා තිනවා සමීකරණ ලියලා හදලා තිනවා උත්තරේට ඉරි දෙකක් ගහලත් නැහැ උත්තරේ ලියලත් නැහැ ඒ නිසා කවුරු හරි කැමති නම් ඒක ඇල්ල මේ සභාවට ඉදිරිපත් කරන්න මේක හොඳ ලස්සන කාට කාටත් ඇස් හැරෙන දෙයක් වෙයි මේ වම වශයෙන් දකුණ වශයෙන් මෙනෙහි කරනකොට තමයි මොනවද අත්දැකේ කියන එක. මයික් එක දෙන්න. ශ්‍රී ස්වාමීන් වහන්සේ වම දකුණ තියනකොට වැටෙනවා දැන් ඒ දැන් අපි දකුණු කකුල තියනවා නම් ඒ පැත්තට ඇඟ බර වීමක් එනවා. ඒ පැත්තට ඇඟ ඇලවෙනවා වගේ ගතියක් එනවා. ඊළඟට මේ යම් යම් කිසි වම හරි දකුණ හරි තියනකොට ඉස්සෙල්ලා මේ විලුඹ තමයි ඉස්සෙන්නේ. ඊට පස්සේ මේ ඇඟිලි කොටස පොළොවට තද වෙනවා ආපහු අනිත් කකුලේ විලුඹ තමයි ඉස්සෙන්නේ. ඒ ටික තමයි තීරණය හම්බු. නම් මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරුවේ මමයි කියන එක කියන්න මතක නැතුණා. කිව්වේ නැනේ. අනේ සමා වෙන්න කියන එක කිව්වේ නැන්නේ. තාම ලකුණු කැපෙනවා. තාම ලකුණු කැපෙනවා සාමාන්‍ය සංස මමයි ප්‍රශ්නේ ඉදිරිපත් කරේ මෙන්න මම දැක් පුංචි දෙයක් මම මේ කියන්නේ. ඒගොල්ලන් මුළු සබාවම නොමගනවා. අපිට තේරෙනවා මේක ඉතින් තේරෙනවනේ දන්නවනේ කියලා. නෑ. ඒ ඒ ඒ ටික නැතුව ඒ කියන්නේ මණිකක් ඕක මේ 13 වංශේ නමක් වැසිකිළියක තැම්පත් කරොත් ගැලපෙන්නේ නෑ. මේ තරම් වටින දෙයක් මේ තරම් වටින දෙයක් කියනකොට පටන් ගන්නකොට සභාවෙන් අවසරය අරගෙන අවසරයි ස්වාමීන් වහන්සේ මමයි මේ ප්‍රශ්න ඉදිරිපත් කරේ මට මේකට කියන්න අවසරයි මම මේ දඬුවම් කරන නෙවෙයි නාකිය නිසයි මම මේ කියන්නේ. මොකද හදාගත්තොත් එක ගලෙන් 50කට වදිනවා දැන්. දෙක. අනිත් එක බලන්න ඒ ඒ වார்த்தාවට මේ කරුණු ටිකේ තියෙන වැදගත්කම. මේක නොලිය ඉන්න තරම් අපේ හිත පාහරයි. වැඩි ඔක්කොම කරලා අවශ්‍ය මූලික ටික වෙන් කර ගන්න දන්නේ නැහැ. එන ඊටාම දක්ෂ විදියට සක්මන ආගය කරලා තියෙනවා. ඊටාම දක්ෂ විදියට වම වම වශයෙන් මෙනෙහි කරලා තියෙනවා. දක්ෂම දක්ෂයෙන් මෙනෙහි කරලා තියෙනවා. නමුත් මේ වම වම වශයෙන් මෙනෙහි කරන මට මේ වේලුවෙන් පටන් ගන්න ඇඟිලි වලට යනවා කියන කොච්චර මේකට කියන ධර්ම ඕජාවක්ද කියලා හිතන්නේ. කොච්චර ධර්ම වටින කාරණාවක්ද කියලා හිතන්න. කොච්චර සජීවී දෙයක්ද කියලා බලන්න මේක නොකියන තරමන අපේ හිත වංචනිකයිනේ. මම මේ පුද්ගලයාට නෙමෙයි බණින්නේ. අපේ හැටි. අපිට කාරණාවට කතා කරන්න තේරෙන්නේ නැහැ. තේරිලා කීය යුත්තේ කියන්න දන්නෙත් නැහැ. ඒකේකට කියනවා මම කිව්වනේ මම කෙරුවනේ කියලා. ඉතින් අහගෙන ඉන්න එක නම් මේ වගේ වෙලාවක් නම් කීයද හැකි මිනිස්සු ඔබ කරපු බොරුවක් කියලා. එනතු අපි දෙන්න සම්බන්ධ සිද්ධියක් නම් හිතන්න අපි දෙන්න මොකක් හරි වෙලා අපි දෙන්න තරකට බැන ගන්නවා ගහ ගන්නවා කියලා. එතකොට අපි ඉන්නේ හැඟුම්බරව සම්බන්ධ වුණා නම් සම්පූර්ණ යන්නේ කොයි කියලා අහනකොට මල්ලේ පොළ. මේ ඔක්කොටම මම කියන්නම් මම මේකට මේ වැඩේට මං විතර බැනුම් අහපු කෙනෙක් මම මං කාලයකට දැක්කනේ පණ්ඩිත සංශ මාව තැළුවා. මාව සම්පූර්ණයෙන්ම මත් කරලා දැම්මා. ඒකල කිව්වා උඹලා මහා ලොකු උගත්තු. ඔබට පසුබිමට සාපේක්ෂව කතා කරන්න තේරෙන්නේ නැහැ. මොන කරුණු හෙව්වත් ඇති වැඩක් තියනවාද? ඒක මෙන්න මේ පසුබිමත් එක්ක කතා කරන්න කියලා ධම්මනි ජන්ති හමුදෝ විතරයි මේකේ හිටපු එකම මිනිහා. පසුබිමට සාපේක්ෂව කතා කරන මොන කතාවද කියන මේ හාමුදුරු මේ පසුබිමට සාපේක්ෂව කතා කරන්නේ. අනම් මනම් ඕන මේකයි මාතුකා ඒකට කතා කරන්න. අනිත් ඒවා වැඩ නැහැ. ඒකට බොහොම ඉක්මන ප්‍රශ්න ඉවරයි. ඊගා ප්‍රශ්න සේරන්න පුළුවන්. මාස 18ක් බැනුම් ගවවා. ඕගොල්ලෝ තාම දවස් 8යි. එනිසා පුංචි කරලා හිතන්න එපා මේ කාරණා මං කවුරක්වත් අව탁සීරු කරන්න මේ හදන්නේ මේ වටින මැණික වටින තැනක තියන්න බෑ නෑ ඒක මැණිකට කරන අගෞරවය. ඒ නිසා අරමුණ කියන්නේ අරමුණ මෙනෙහි කළ ආකාරය හෝ භාවනාට නැංගු ආකාරය කියන්නේ වැටහිච්ච දේ කියන්නේ. 100ට 100ක් ලකුණු හම්බ වෙනවා. මේක වෙනකොට මේ සත්‍ය විසුද්ධියේ අඩු ගන්න විසුද්ධි තුනක් හතරක් ලැබලා. ප්‍රකාශ කිරීමේ ශක්තිය කියන්නේ sannivedanaya. මේක කවදාකවත් රහත් තුනත් අමතක කරන්නත් එපා. තමයි හැමදාම ඇයි ශාන්සර් මං එදා කිව්වනේ ඒ බයිලා බෑ. අද ආයෙ පටන් අරගන්න මම මේ කතා කරන්නේ මේකයි කියලා. එතකොට තමයි අපි හැමදාම නවක හිතක් මොකද ආධිකම්මික හිතක් ඇති කරගත්තට පස්සේ අපිට ඒ නඩුව එතනින් ඉවරයි. ඒ පරණ කතා හෙට නෑ. හෙට කතා කරනකොට හෙටත් පටන් අරගන්නේ සම්පූර්ණ ගන්නේ. ඒ නිසා අපි පරියංගේ ඉන්න සාංශ මම මේ පරියංග භාවනාවක් කතා කරන්නේ. මම ආශස් ප්‍රසාස කරන මම ආශාසය ආශාසය මෙනෙහි කරා. මට ඒක මෙනෙහි කරනකොට ආශාසය ගිහිල්ලා එහෙම නැත්නම් ආශාසය හරියට මුණ්ඩ මුණ්ඩ දාලා මෙනෙහි කරා. මට ඒක උණුසුමක් වැටුණා. නැත්නම් සීතලක් වැටුණා. කිසිම හරස් ප්‍රශ්නයක් අහන්න දෙයක් නැහැ. අංග සම්පූර්ණයි. තරහද මෙහෙම කියනවා? ඈ තරහ නෑ රැවුණා කියලා කරන්න දෙයක් නැහැ. මොකද මේ වගේ නාකික කළන ගහනකොට ලේසි මට අඳුරනාති කට්ටියට ගැව්වොත් ඒගොල්ලෝ හිතනවා මයිත් එක තරහ වෙලා කියලා. නෑ මයි කිසි කෙනෙක් මට තරහ වෙන්න ඕන කම නැහැ. මොකද මං විතර බැනුම් අහලා නැහැ ඔයගොල්ලෝ. ආ විශාල සෙනඟ මැද මික උපසම්පද වෙච්ච හාමුදුරු කෙනෙක් මේ කතා කරන්නේ. මොනවා කතා කරනවද කියලා තේරෙන්නේ මේ නිකන් මේ උපාසකම් වලට මේට වෙඩි තියෙනවා කියලා අර සෙනඟේ ඉස්සරහ තියලා හරියට නිඳ කරනවා. හැබැයි මට තේරෙනවා විශාල අනුකම්පාවකින් මේ කතා කරන්න කියලා. ඒ කියන්නේ කියලා දෙන්න තේරෙන්නේ නැහැ සාංශේෂවන් කියන්නේ. මට මට ඕන දේ විතරක් කියපන්. ඔබ වෙන මොනවා කතා කරත් මට ඇහෙන්නේත් නැහැ. ඒකත් මේ පිළිවෙලට කියපන්. ඒ සාංශේ සුමානියක් බැනුම් ඇහුවට පස්සේ හදාගත්ත ක්‍රමයේ තමයි අපි අනුට අච්චු ගහලා පෙන්නන දුන්නේ අරමුණ කියපන්. මිනේ කළ ආකාරය නැත්නම් අරමුණ භාවනා කළ ආකාරය කියපන්. වැටෙන දේ කියපන්. එහින් ඊට මොනවා කතා කරත් ඔක්කොම වල්පන්. ඇත්තට මේම කියන්න දන්නවනම් කමඨාන් සුද්ධ කරන්න යන්න ඕනෙත් නැහැ. තමන් හරියට මේ මේක මම අරමුණ මේකයි මම මේ මෙනේ කරා මට මේක වැටුණා නම් ඒ පුද්ගලයාටම කමඨාන සුද්ධ වෙනවා. මේක වෙනකම් මේක අපි මේක ඍජු කරලා මේ ව්‍යාකරණේ තේරුම් ගන්නකම් ඒ නඩුව විසිකරනවා. නඩුව ගන්න අහන්න මොකද සභා ගෞරවේ නැහැ. උසාවියට සලකලා නැහැ. උසාවියට ඕන ක්‍රමෙන් නෙවෙයි කතා කරලා තියෙන්නේ නඩුකාරයා පැත්තකට දානවා. ඒක නිසා වමක් වමක් පාස මෙනෙහි කරගෙන වමක් වමක් පාස මේ මේ දේවල් වැටෙනවා දකුණ දකුණ දකුණ වැටෙනවනම් ඕසෝන තමන කරන්න ඕනේ නැහැ ධාතු මනසිකාරයක් ඕනේ නැහැ ඒක ඒක විසින්ම ඉස්සරහට ගෙනියනවා නමුත් මේ කාරණා තුන පෙළ ගැහුනට පස්සේ අපි ඕසෝන තමනවා කිව්වත් ඕසෝන යවනවා තමනවා කිව්වත් 6කට මෙනෙහි කරත් 18කට මෙනෙහි කරත් නිකන් හුදු වචන විතරයි ඒක අර ප්‍රයෝජනේ සලකලා වැඩ ගන්න එක තියෙන්නේ ප්‍රායෝගික අර්ථේ නැහැ ඒ නිසා අපි පුළුවන් තරම් තමන් කරන භාවනාදී ඒක මේ ඒකේ වටිනා සාරය ගන්න පුළුවන් හරිය ගන්න නම් එක සමේ එක ක්‍රමයකට බහින්න එක ප්‍රතිපදාවකට යනවා ප්‍රතිපදාට යනකොට මල් මාලයකට මල් ලැබුණා වගේ එන්න එන්න එන්න එන්න අත්දැකීම් වැඩි වෙනවා ඒ නිසා මේක කරගෙන යනවා නම් ආය වෙසවීමක් ලැබීමක් වශයෙන් එසවීමක් ලැබීමක් ලැබෙන වශයෙන් කලබල වෙන්න ඕනේ වම දකුණු වශයෙන් පුළුවන් තරම් බලාගෙන යන්න එතකොට Tamandama මේ පෙළ ගැස්ම එහෙම නැත්නම් ගැඹුර ඊට පෙර දැක්ම ඒකට කියන්නේ අදිමොක්ඛය කියන චෛතසිකේ ඉන්න පටන් ගන්නවා. තමන් තියනවා මේ තමන තමන පියවරකින් මම නිකන් අරින්නේ ඒකේ මොකද්ද ධර්මෝජාවක් ලබනවා. ඉස්සර ලැබුණ එකට වැඩිය ඊගාව හොයනවා. ඊගාවකේ තව හොයනවා. අන්න ඒකට ගුරුවක් ලබා දීම විතරයි මෙනෙහි කිරීම වචන වෙනස් කිරීමෙන් කරන්නේ. මෙනෙහි කිරීම මොනවා වුණත් මේ අරමුණත් එක්ක නිතරම විමසන්න ඕන යෙදෙනවා නම් විතක්කිනේ ਵਿਚාරය එහෙනම් ඒක දිගේ ඉදිරියට යන්න පටන් ගන්නවා. අවසරයන්ට මේ ඒතකොට සිතිවිලි වෙන එක අතරමඟදී මුගක් කරාට සිතිවිලි එනවා එහෙම එනකොට. මට මට කියන්න පුළුවන්ද? ඒ වගේ භාවනා සක්මනේදී මම බණේ දන්නේ නැහැ මං හිතේ ඇදලා ගත්තට පස්සේ මොනව කරයිද විශ්වාස කරන්නේ. මේ සක්මනේ මේ මේ හිතවිලි එනකොට ඒ හිතවිලි වල ඉඳදී නැවත සක්මනට එන එකත් සිද්ධ වෙනවා දිබීම. එහෙමයි ආමුදුරනේ. ඒක ඒක විස්තර කරන්න මට මොකද්ද මං ඉල්ලන්නේ? Taman සක්මන් කරන්න ගියාට පස්සේ හිතවිලි එනවා. හිතවිලි යායක යන ගමන් නැවත ඒ හිත සක්මනට එන කතාව පොඩ්ඩක් අපිට කියන්න. හිතවිලි යායක යන්නේ අවසරයි ආමුදුරනේ. සිතුවිලි දෙනවා අවසර දෙනවා. සිතුවිලි යායක යන්නේත් නෑ ආමුදුරනේ හිතපු ගමන් සිතුවිල්ලක් මතුවෙනවා මේ දැන් අදවස එහා පැත්තේ තනකොළ ටික ගලවන්න ඕනේ. ඒ ඒ වගේ සිතිවිල්ලක් ඇවිල්ලා ඉතින් ඊළඟ පියවර තියනකොට ඒක ඉබේම අමතක වෙනවා. ආයි ටිකක් වෙලා යනකොට තමයි ආයි මොකක් හරි එන්නේ. ඉතින් ඒක දිගටම යන්නේත් නෑ සිතුවිලි. හරි ඒ වුණත් මං කියන වචනේ වළංගු වෙන්නේ. ඒ හිතවිල්ලට පස්සේ නන්නත්තර වෙච්ච හිත හිත විසින්ම ආය අරමුණට එනවනේ. එහෙමයි ආමුදුනේ. එතකොට මට දෙන්න අවස්ථාවක් දෙන්න මෙන්න මේ ඉරේ ඵලයන් සක්මන බලපං කියලා අපේ හිතන යොදවන මානසිකාරය කඩාගෙන හිත හිතවිලි වලට. ඒක හිත පිට යෑමක් නන්නත්තර වීමක් කියලා ගන්නකො. ඊටසේ නන්නත්තර වෙච්ච ඉත ආයේ හිතට එනවා. අරමුණට එනවා. මේ භාවනාවට එනවා. සිද්ධි දෙකක් නේ. මේ දෙකෙන් වඩා හොඳ එක කොයි එකද? පිට අනේකද හොඳ එක ආපහු එන එකද? ආපහු එන එක හොඳයි. ඇයි එහෙනම් ඒ ගැන කියන්නේ නැත්තේ? දැන් මම ප්‍රශ්න කීයක් අහලාද ආපහු එන එක මතු කරලා දෙන්න උනේ. ඇයි ඒක මේ වார்த்தාවට දාන්නේ නැත්තේ? අපි එතනන් කෙලෙස් වලට කැමතියි. වැරදිච්ච දේ ගැන කියන්න කැමතියි. පශ්චාත්තාප වෙන දේ කියන්න කැමතියි. ඒ වගේ දහස් ගුණයක් වටන නන්නතර ඊට ඉබේම අරමුණට එන එක අපි කවදද මෙන්න මේ අඳුර වලාවේ තියෙන රිදී රේඛාව දකින්නේ. මොකද පිට වෙච්ච හිත අපව අරමුණට ගන්න එක අපි අම්මයි තාත්තයි ලේවලින් හම්බෙච්ච එකක් නෙවෙයිනේ. ධම්පස ගුරුවරයා අපිට දීප එකක් නෙවෙයිනේ. පොත් බලලා නෙවෙයිනේ. බුදුහාමුදුරුවෝ දීප එකක් නෙවෙයිනේ. අපි තටමලා තටමලා තටමලා අපිම ගත්තා. අපේම භාවනාවේ උස්සස්ම ප්‍රතිඵලයනේ. නන්නත්තා චේත අරමුණට එනවා. අපි ටික කියන්න තරම්වත් අගයක් ආඩම්බරයක් හරියට කියනවා මේ භාවනා කරනකොට හිතවිලි එනවා කියලා. ඒකෙන් කියන්න තියෙන්නේ හිතවිලි ඉන්නකොට භාවනාවට එන ගතිය තියෙන මිනිහට විතරයි භාවනා කරනකොට හිතවිලි වලට යන්නේ. නැත්නම් එක සැරෙන් මැරෙන්න eBay. තේරෙනවද? ඒත් ගහනවා කියලා හිතනවාද? දැන් කියමු බලන්න දැන් ආයෙත් මම කියනවා අර ප්‍රශ්නේ වර්ණ ගන්නයි කියලා සභාවට. අවසරයි ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරේ මමයි. නෑ නෑ මම කියන්නේ දැන් මම කියනවා දැන් ওই බයට කතා කරන්නේ. මම කියනවා මේ වාර්තාවේ තියෙන විදිහට මේ හිතවිලි ප්‍රශ්නේ හිතවිලි නගින ප්‍රශ්නේ මම දීපු දැනුමට පස්සේ දැනුම සහිතව මෙයා කොහොමද මට කමටහන ඉදිරිපත් කරන ස්වරූපේ මට ඉදිරිපත් කරන්නේ. මම සක්මන් කරනකොට සක්මන් කරන අතරතුරදී වම දකුණ මෙනෙහි කරමින් යන විට හිතපු ගමන් සිත සමාරක් වෙලාවට සිත පිට යනවා. ඒ සිත පිට ගියාට පස්සේ නැවතත් ඉබේම අර මෙනෙහි කරනකොට ආපහු භාවනාවටම යොමු වෙනවා අර සිතවිල්ල අමතක වෙනවා. මේ විදිහට සිදු වෙනවා වරින් වර. එතකොට මොකද්ද ප්‍රශ්නේ? ඒක ඒක දැක්කනම් ඒ විදිහට Tamanne මේ දේ දැක්කනම් අහන්න දෙයක් හෝ අනේ මේ මං අහන්නේ. එහෙම එහෙම දැකපු දවසේ Tamande හිතවිලි ආවයි කියලා කනගාටුවක් ඇති වෙන්නේ හිතවිලි ආවිලා ජය ගන්න පුළුවන් වුණා කියලා සතුටක් ඇති වෙන්නේ. එහෙම ගතියක් ආවේ නැහැ ස්වාමීන් වහන්සේ. නෑ මං අහන්නේ මම කියන්නේ මේ අපි සභාව ඉදිරියට අපි පෙන්වන්න දවදම් මෙතෙක් කල් අපි හිතවිලි එනවා හිතවිලි කියලා චෝදනා කර කර හිටියා. දැන් අපි කමඨාන සුද්ධ වුණා. මොකද්ද කමඨාන සුද්ධ වෙනවා කියන්නේ? පිට යන්නේ කනගාටුවක්, ඇතුළට එන එක සතුටක්. මේකේ සතුටද ලොකු කනගාටුවද ලොකු. සතුට ලොකු යම්රුනේ. ආ ඊට පස්සේ අනිත් දවසේ තමයි තේරෙ හිතවිලි ආවේ නැත්තම් ওই සතුට නෑනේ. එමය යවලු. ඒ කියන්නේ අපිට කරදරයක් ආවේ නැත්තම් කංකරච්චලයක් ආවේ නැත්තම් උත්තර නෑ. උත්තරේ කොච්චර సౌందర్యාත්මකද කියලා බලන්න. උත්තරේ කොච්චර පණපවන සුළුද කියලා බලන්න. උත්තරේ කොච්චර සද්ධා වැඩෙන සුළුද කියලා බලන්න. උත්තරේ කොච්චර වීරිය වඩන සෝද්ද කියලා බලන්න. උත්තරේ කොච්චර සතිය වඩන සෝද්ද කියලා බලන්න. උත්තරේ කොච්චර සමාධියක් වඩන සෝද්ද කොච්චර ප්‍රඥාවක් වඩන සෝද්ද කොහෙද තිබුණේ මේ දෙක? කරලා අපි අත්දකලා තිනවා. නමුත් ඒක ඉදිරිපත් කරනකොට අපි අර කුණු කන්දල ඉදිරිපත් කරන්නේ ඊටාම දක්ෂයි ඊටාම උනන්දුයි අනේ අපිට කවට අනුත්ත කරගන්නවත් වෙලාවක් නැහැ නේ කියන මොකටද අනේ භාවනා කරන හිතිවිලි එනවා කියන්නේ අපි කවදා හරි කමටාන සුද්ධ වෙලා භාවනා කරන හිතිවිලි හිත පිට යන කනකට කරනවා තමයි මොකද පිට ගිය හිත ආපහු එන එක කොච්චර වටිනවද කියනවනම් අර කනගාටුවට ඉක්මවල යන සතුටක් තියෙනවා. දැන් මේ හිත බයලජ්ජා පිටවලනේ තියෙන්නේ. ඉන්දිය සංවරේ ගිහිටලනේ තියෙන්නේ. ආපහු හිත එනවා. ඒකට අපිට කියන්න තියෙන්නේ මේ සතුට තියෙන කනගාටු තියෙන තැන්වල පමණයි. අපිට මේ කරදරය බාධකය සාධකයක් බාටපත් කරගන්නේ කමඨාන් සුද්ධ වීමෙන් තමයි. භාවනා කරලා නෙවෙයි. භාවනා කරාට මේ වැඩේ වෙන්නේ කමඨාන සුද්ධ වෙන්නේ. කමඨාන සුද්ධ විල් භාවන අහනකොට වෙනවා. ධර්ම සාකච්ඡා කරනකොට වෙනවා. නැත්නම් අහම්බෙන් තමාට තමන්ටම හිතෙනවා. ඉතින් ඒ නිසා මම මේ අල්ලගෙන ගහන්නේ වෙන මොනවටවත් නෙමෙයි මේ. පරණ තරහකට නෙවෙයි. අවුච්ච වෙලාවේ මේ කාට කාට කන පැලෙන්න රිදෙන්න ගහන්න පුළුවන් නේ එකෙකුට ගහනකොට. 50කට විතර වදිනවනේ. එනට නැද්ද ජොලියක් මං ආනේ. මෙහෙම මෙහෙම මෙහෙම කතා කරනකොට මේ මතුවෙන්නේ අපිට සතුටක් ගන්න බැරිද? ඒ සතුට කවදාකවත් හිතවිලි නැතුව කෙලින්ම ආනපනීටට හම්බ වෙයිද? ආනපනේ සක්මනේ හිටියට නෑ. ඒ නිසා මේ මේ ත්‍රිවිලර් එක පිටිපස්සේ ලියලා තියෙනවා වංගු වංගු ගලන කොටයි ගඟක ලස්සන සයිඩ් එකෙන් බලන කොටයි ඔයා ලස්සන කියලා. කෙලින්ම ගඟ මෙහෙම යනකොට ලස්සන නැහැ නේද? දැන් ওই හංවැල්ලේ පාලමයට ගඟේ ලස්සනක් තියෙනවා. වංගු වංගු ගිහිල්ලා ගල් වල හැප්පිලා යනකොට අපි යනවා දුම් හිඳ. මෙහෙ ඉඳලා යනවා දුම් හිඳ බලන්න. මොකද? ඒ වගේම සයිඩ් එකෙන් බලනකොට අර කිලින් බලනකොට වෙන්නේ. ඉතින් මාර ඇදැද ගහනවා කියලා හිතන්න එපා මම මේ තරහ වෙන්නේ නැති වෙයි කියලා හිතන එක්කෙනෙක් අල්ලා ගන්නවා ටිකක් ගහන්නේ මේ අනික් කටියට පේන්න අර ගෙදර තියෙන මුවාමට තරන්නවනේ කැලේ තියෙන මුවා වෙනුවට දැන් අපි යනවා ඊගාට নমස්කාර වේවා ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව යෙදී සිටීමේදී ප්‍රශ්න කිහිපයක් මතුවුණේ පටවි තව දුරටත් බෙදි බෙදී යන විට අපගේ පෙනීමේ හැටියට නොපෙනී ගියත් එහි ස්වභාවය පටවීමද වායුමයද දෙවෙනි ප්‍රශ්නය පටවි හටගනුයේ ආපෝ වල ඇති වායුමය ගතිය තේජෝ මගින් වැඩි ප්‍රතිශතයක් ඉවත් වී ගිය පසුද තුන්වෙනි ප්‍රශ්නය රූප යනු සතර මහා භූතයෝ නම් නාමයත් හටගනුයේ රූපයෙන් රූපයත් දෙකක හෝ කිහිපයක එකිනෙක ගැටීමෙන්ද ධාතු සම්බන්ධ පෘතුල දැනුමක් නොමැති හේයින් මේ සම්බන්ධ පැහැදිලි කිරීමක් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාදු සාදු සාදු. ඇත්තට මේකට මේ මූල ධර්ම ධර්ම දැමට විචර සුද්ධියක් වෙන්නේ නැහැ. Tamande ඉස්සලාම ආනාපානෙන් හෝ සක්මණෙන් හෝ ඒ උණුසුම් ගති, සීසල ගති, කම්පන ගති දැනෙන්න ආරින්න. ප්‍රත්‍යක්ෂ වෙන්න ආරින්න. ඊට පස්සේ ඒක නැවත නැවතත් මේ මතෝලින් තොරව, ඒ කියන්නේ අපි කියන තර්ක ඥාණයෙන් තොරව ඒකත් එක්ක ඇසුර පවත් ගන්න. ගොඩාක් ඇසුරු කරනකොට ඒකෙම බණ කියලා දෙනවා. එහෙම නැතු අපි මේ අරක මේක දන්න දේවල් මේකට දාන්න ගියොත් එහෙම අර ප්‍රകൃති ප්‍රත්‍යක්ෂ ඥානෙට තද බල හානියක් වෙනවා. ඒ නිසා ප්‍රත්‍යක්ෂ ඥානෙට උදව් කරන්න ඕන වෙන්නේ, චින්තාමය ඥානෙ උදව් කරන්න වෙන්නේ ප්‍රත්‍යක්ෂය ඇවිල්ලා සෑහෙන දුරට ස්ථාර වුණාට පස්සේ. ඉස්තර වෙන්නේ ඉසලා දැම්මොත් එimhe චින්තාමය ඥාන ඉස්සර වෙනවා ප්‍රත්‍යක්ෂයේ මුළු ගැන්වෙනවා. ඒ නිසා මේකෙන් පේන දෙනා පැහැදිලිව පටලවාගෙන තියෙන එක. ඉතින් එනමුත් ඒකේ භාවනාවට බාධාවක් නැහැ. තමන්න බලන්න මේ සක්මන් කරනකොට ඉඳගෙන ඉන්නකොට ආනාපාන කරනකොට ඒ තද ගතිය මිලික් ගතිය මුරු ගති හොඳට මුලමඳ අග නිරවුල්ව ඔහේ එන්න අරින්න එකක් නෙමෙයි දෙකක් නෙමෙයි තුනක් හත් අට සැරේ එන්න අරින්න එන්න උනාට පස්සේ Tamanටම තේරෙයි ඒක විශ්ින්ම ඒක කියලා දෙනවා. එහෙම නැතුව මේ විදිහට කල්පනා කරුවොත් ප්‍රත්‍යක්ෂ පැත්තකට ගිහිල්ලා චින්තාමය ඥාන ඉස්සරට යනවා. ඒක නිකන් හරියට කරත් ඉස්සලා ගුණා ගුණා ඉස්සලා කරත් ඉස්සර කරා වගේ. ඒ නිසා මේ වගේ වැඩමුළුවකදී ඒ වගේ අනිවාර්ය මේක අවශ්‍ය කරයි නෑ ඒ කියන්නේ ධාතු මනස කාර්ය පිළිබඳ හැඟීමක් නැතිකම දැනීමක් නැතිකම දුර්ලකමක් හෝ ආඩුවක් නෑ ප්‍රත්‍යක්ෂයේ තියෙනවා නම් ප්‍රත්‍යක්ෂය අනිවාර්යයෙන්ම निराවුල්ව ඉදිරියට යනවා ඒක නිසා මේ අඩුව හීනමානකට හිතා ගන්නත් එපා. මම වෙලා ගන්නෙත් නෑ. මම කියනවා මේ අත්දැකීමට යන්න අරින්න හිත. ආනපානෙන් හෝ සක්මනෙන් හෝ ඉදින්දා වැඩවල ඊට පස්සේ අත්දැකීමමයි වැදගත්ම දේ. ඒකමයි මේකේ සාරය, ඒකමයි මේකේ මණ්ඩේ. ඒ සාර මණ්ඩේට යනකොට ඊට ටික තේරෙයි කියලා මම කෙටියෙන් උත්තර දෙනවා මේ වෙලාවට. අවසර ගරු ස්වාමින් වහන්සේ මා පර්යංක භාවනාවේ යෙදෙන විට දැන් දෙන දික දැන් දින දෙකක පමණ සිට එකම ආකාරයේ අත්දැකීමකට මුහුණ දෙමි. මා දැන් මෙතන ලෙස සතිය පිහිටුවාගත් විට සමහර අවස්ථාවලදී ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය තුලදීද සමහර විට උදරයේ ප්‍රදේශයේ පිම්බීම සහ හැකිලීමද දැනෙන අතර තවත් විටකදී මෙම අවස්ථා දෙක මාරුවෙන් මාරුවට සතියට අරමුණු වේ. සතිය සඳහා ඉහත කවර සිදුවීම අරමුණුවද විනාඩි දෙක තුනකින් හුස්ම රැල්ලද පිම්බීම හැකිලීමද සිදු නොවන බව හැඟියයි. මා දැන් මෙතන යන අරමුණ තුල සිත පිහිටුවා ගත හැකිය. එනම් සිත සතිය තුල පිහිටයි. කොපමණ වේලාවක් භාවනාව තුල සතියෙන් රැඳී සිටියද මින් ඉදිරියට යාමක් නොවේ. මාගේ භාවනාව තුළ ඉදිරියට යාම සඳහා සුදුසු කමටහනක් මා ගැන අනුකම්පාවෙන් ලබා දෙන සේක්වා. මේ විදිහට ඉස්ලාම මතාවට තමන් දැන් මගේ හිත මම දැන් මෙතන කියන තැනට ගියා පටල වුණා. ඒක ආනපාන හරහා යන්න පුළුවන්. පිම්බි මැකිලි මර යන්න පුළුවන්. එතකොට තමයි තියෙනවනේ දැන් අලුත් යමක් දැක්ක අලුත් එකලසක් දැක්ක අලුත් ආයතන දැක්කයි කියලා. ඒක නැති හිත නන්නත්තර වෙච්ච වෙලාව තියෙනවනේ. මේ දෙකටම සමහිත එනකම් භාවනා කරන්න. එතකොට රහත්. මේ අවුල් වෙච්ච හිතටයි නැත්නම් සතිමත් වෙච්ච හිතට දෙකටම එක හිත එක විදියට දෙකම එක වගේ වෙනකම් භාවනා කරන්න කොච්චර ඉවසන්න වෙද කියලා ඉතින්. දැන් මේ එකක් අල්ලගෙන ඒකම නැවත නැවත ගන්න එකම විදියට තියනවා කියලා ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මතක තියාගන්න කලබෙන හිතක් තිබුණොත් විතරයි කැළඹීමට සාපේක්ෂව තැන්පත් තැන්පත්කමක් තියෙන්නේ. තැන්පත්කමට සාපේක්ෂව තියෙන තියෙන කැළඹීම තමයි. ඒ නිසා කැළඹෙන්න අරින්නේ ඒක දිහා හොඳට ආදරේ බලන්න. තැම්පත් වෙන්න හරින්න ඒක දිහාත් හොඳට ආදරෙන් බලන දෙකම තියා සමහිත එනකම් භාවනා කරන්න ඕන දැන් මෙතෙක් කල එකනේ දැකලා තිබ්බේ කැළඹිච්ච හිත විතරයි දැන් සම්පත්තිත පෙන්ලා දීලා තිනවා දැන් මේ දෙක සම වෙනකම් කොච්චර කල් හරි භාවනා කරන්න ඕන දෙකට නොසැලෙන මනස එනකම් එතකොට තමයි තේරෙයි මේ මේ දෙකම සාපේක්ෂ දෙයක් එකිනෙක මත අන්‍යෝන්‍ය ප්‍රත්‍යවිච්ච දෙයක් නමුත් අපේ හිත පක්ෂග්‍රාහීව අර මම දැන් මෙතන කියන සාන්ත සුන්දර தത്വෙට විතරක් කලඹලකින් තොරව අපේක්ෂා කරනවා. ඒක ලොකු අසාධාරණ ඉල්ලීමක්. කමඨාන සුද්ධ වෙන්න ඕනේ. මේ දෙකටම සමහිතගෙනකම් කරන්න මැරෙන්නේ මොකක්වත් වෙන්නේ. ඒකයි කමඨාන. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව වඩන විටදී මගේ යටිතොල ඇතුළට ගොස් දත්වලට තදවි කම්පණය වෙයි. සමහර අවස්ථාවලදී ඒ ප්‍රදේශයේ කම්පනයක් ඇති වී දත්තික එකට හැපි සද්දයක්ද නිකුත් වෙයි. මේ අවස්ථාවේදී මා කල යුත්තේ ඒ දෙස බලාගෙන සිටීමද නැතිනම් එය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ යයි සිටීමද කරුණාවෙන් උපදෙස් දෙනමින් ඉල්ලමි. දෙකම එකයි. ඒක දිහා මේ දුරස්තව බලාගෙන ඉන්න පුළුවන් නම් ඒ වගේම මේ බලාගෙන ඉඳීමට ධෛර්යයක් තමයි මේ වෙන දේ මම කියා ගන්න එපා මගේ කියා ගන්න එපා මගේ ආත්මය කර ගන්න එපා මේක හොඳට පරතෝ බැල්මින් ඉන්න පිටේ ඉඳලා ඒක දිහා බලාගෙන ඉන්නා වගේ බලාගෙන ඉන්න පුළුවන් නම් ඒක තමයි නොචලන මනස කියලා කියන්නේ අපි පොඩි අයට හැදුනා මේ පිටගැස්ම පිටගැස්ම හැදිලා මමත් ගෙදර හිටියේ අපච්චි විජහට අරගෙන මේ හක්ක පයින්නවා මේ පැත්තට අට ඇද වෙනවා ඉතින් ඒ දවස්වල දන්නේ නැහැ කොහොම හරි වාහනයක් අරන් ගිහලා නුවර OPD එකේ තිබ්බා. ඉතින් අපච්චි හොන්දටම බයයි. කොල්ලට මේ අමාරු කියලා. දොස්තර මහත්තයා කට්ටියට තුන්ඩු ලියනවා බලන්නේ. ඉතින් අපච්චිට කියන්න විදියකුත් නැහැ දොස්තර මහත්තයාට මේ දරුවට අන්තිමයි අමාරුයි පිටිගස්ම කියලා කියන බයන්න ලෙඩක් මේ මහත්තයා පොඩ්ඩ ඉඳකෝ මාමා කියන තුන්ඩු ලියන. ටික වෙනකොට පොඩි අය හක්ක ගියා ආයසරයක්. ඊට පස්සේ ඕකනේ මං කිව්වේ මහත්තයෝ බලන්නකෝ. ඉතින් මාම මේ ලෙඩේ මොකද්ද කියලා බලා ගන්න මං හිතේ දැන් තේරෙනවා දැන් මං කෙලින්ම අහවල් බාටුවට දානවා අහවල් ඉන්ජෙක්ෂන් එක කියන ගහපුවම හරි දැන්. ඔයා මෙතෙක් කිව්වට මං දැක්කේ නැහැ. මං ඒක මේ බලාගෙන හිටියේ නොසලකිල්ලට නෙවෙයි. මම්ම පිට කෙනෙක් දිහා බලලා ඉන්ජෙක්ෂන් එක ගැව්වා. සනීපයි. ඒ වාට්ටුවේ මැටි අපේ ලොකු සර්. එයා කිව්වා මෙතෙට ගෙන අපි හැම එකනම මැරුණයි කිව්වා. මොකද මේ ලෙඩේ ඒකට අඳුරගෙන තිබුණේ නැහැ. මේ පුංචි බණ්ඩට හරියටම ඉන්ජෙක්ෂන් එක දුන්නා ලෙඩේ දැක්කින් ඉඳලා. මේක දිහා බලන්න ඉන්නේ එතකොට හරියටම බෙහෙත අහු වෙනවා ලෙඩේ දිහා කලබල වෙන්නේ නැතුව බලන්න. දොස්තර කිය ගම කලබල පිටගස් මැදුර ළමයි මැරෙනවා කලබල. කියනනම් අප්පච්චිට පිටගස් මැරිලා අප්පච්චි මැරුවා එතන. ලෙඩා මැරෙනවා එහෙ. ඒ පිට කෙනෙක් වගේ බලائیں. ඒකට දොස්තරකම කියන්නේ. දොස්තරට අයිතියක් නැහැ කලමෙන්න. කැළඹුණා නම් වෘත්තීයම වශයෙන් දොස්තර කෙනෙක් නෙමෙයි. දැන් අපිට බුදුහාමුදුරුවෝ දෙන්නේ සතහට වෙන බව දුකට වේදාන. භව රෝගයට බෙදකම් කරන්න බුදුහාම නිසා කියනවා ලෙඩේ ආවට කලබල වෙන්න එපා. උදේව දත්තන බූට්ටු වෙච්චාම කොමාදයක් යවුව. දත් කට කට කට ගාලා ගහනවා. ඇද්දක ගහන්න පටන් අර ගන්නවා. මේ නියපොතුවක් ගන්න අලියනවා. හෘද වස්තුන් අලියනවා. ටිකන් ගිනි ගත්තා වගේ එනවා. ඒක දිහා බලාගෙන ඇස් ඇත්තේ අන්ධෙක් වගේ <clears throat> කන් ඇත්තේ වීරෙක් වගේ ඥානයේ තිබුණට මෝඩයෙක් වගේ කොන්දපණ තිබුණට කොන්දපණ නැති එකෙක් වගේ එතන මලමිණියක් වගේ හිටපන් කියලා බුදුහාමුදුර උත්කෘෂ්ඨම දීලා තියෙනවා. එනිසා මේ බලාගෙන ඉන්න වෙලාවට නිකම්ම නිකන් ඒ කියන්නේ දුරස්ත බැල්මක් බලන එකත් පරතෝ බැල්මෙන් බලන එක. ඊට පස්සේ නැත්තම් මේ වෙලාවේදී කියතයි මේක මම නෙවෙයි. මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මය නෙවෙයි. ඒ ධාතු මනසිකාරයක්, චිත්ත නියාමයක් පුළුවන් තරම් ඇඟිලි නොගහ ප්‍රතික්‍රියා නොකර මම මාගේ නොකිය මේක දිහා බලන එකයි මගේ දක්ෂකම ඒක පිට කෙනෙක්ගේ වෙන දිය එකක් බැලුවට මේ ප්‍රත්‍යක්ෂ ඥානෙ එන්නේ නැහැ උනාට පස්සේ බැලුවට එන්නේත් නැහැ වෙන්නේ ඉස්සලා හිතලා බැලුවට වෙන්නේත් නැහැ ඒ නිසා ආපු වෙලාවේදී කලබල කරන්නේ නැතුව ඒක දිහා බලන්නේ හිටියොත් ලොකු රෝග නිర్ణයක් වෙනවා හරියටම ලෙඩේ අල්ලත හැකි හරියටම ඕනනම් ඉන්ජෙක්ෂන් එක කියත හැකි කලබල වෙලා කරන්න ගියොත් කොහොමඩක්වත් රෝග නිర్ణයක් වෙන්නේ. ඒ නිසා මේ බලාන ඉඳීමත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන එකත් දෙකම එකම ටෙක්නික් එක නැත්නම් එකම උපක්‍රමයේ දෙකම හොඳයි. අවසරයි ස්වාමින් වහන්ස මම ආනාපාන සති භාවනාව හා සක්මන් භාවනාව මීට කලින් කරලාම නැති කෙනෙක්. මම මේ භාවනා කරන විට හිත එක අරමුණක විනාඩි 5ක්වත් තියාගන්න බෑ. ඒ ගැන හරියට දුක හිතෙනවා. හිත එක අරමුණක පවත්වා ගැනීමට උපදෙස් ලබා දෙන්න. ස්වාමින් වහන්සේට නිරෝගී සුව පතමි. ඉතින් භාවනා කරපුව හම්බෙට පළවෙනිම ප්‍රතිඵලය තමයි හිත ඒක අරමුණක තියාගෙන ඉන්න බෑ කියන එක තමයි අනාත්මය කියන්නේ. ලොකු ලාභයක් නේ භාවනා මධ්‍යස්ථානයෙන් අපි භාවනා රිට්‍රීට් හොඳටම ප්‍රතිඵල තියෙනවා. අනාත්ම භාවයේ හොම්බට ඇරලා පෙරලා තියෙනවා. ඉතින් දැන් මට කියනවා ඒක නෙවෙයි දැන් ආත්මයක් අතන් දෙන්නේ කියලා. Taman ගෙදර ඉන්නකොට දරුවෝ හදනකොට කියන්නේ මම නම් දරුවා දන්නේ හිටු කියලා දන්නේ හිටු කියන්නේ කියලා අම්මලා ප්‍රසාරන්දටනෝනේ. අම්මවිල බාහනා කරනකොට පේනවා තමන්ගේ හිතවත් හිටු කිව්වට හිතින්නේ නැහැ. ඊට පස්සේ කියනවා මේකට වැරද්ද වෙනම කුඤ්ඤ නැද්ද? මේකට වෙනම කාන්දන් જાතියක් නැද්ද ස්වාමීන් වහන්සේ කා මේක හිටු කියවන්න. ඉස්ලාම තේරුම් ගන්න ඕනේ මේක හිටු කිව්වට හිතින්නේ නැහැ. ඒක දැනගත්තට පස්සේ ඉතින් ප්‍රශ්නයක් නැහැ. අපි හැම කෙනාගේම කිල්ලෝටවල වුණු තියෙනවකට ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. ඒක දැනගන්න එක තමයි භාවනාවේ පළවෙනිම ප්‍රතිඵල. ඒක දරා ගන්න බැරි කම වෙනම කතාවක්. විනාඩි 5ක් තියා තප්පර 5ක් තප්පර 5ක් තියා චිත්තක්ෂණ 5ක් තියෙනවයි කියලා කවුරු හිතනවනම් අන්න ඒකයි මෝඩයා. ඉසුඹු ලණ්ඩ තරම්වත් චිත්තක්ෂණ දෙකක් එක එක අරමුණක හිත හිටින්නේ නැහැ. හිත හිටිනවනම් බුදුහාමසෝ අනාරම්මන කතාවක් කතා කරන්නේ. අනාරම්මන එහෙම නැත්නම් අපමණ හිතං ශුන්‍යතං අපිට පේනවනම් එක දිගට හිත විනාඩි 5ක් තියෙනවායි කියලා ඒක ලොකුම ලොකු නිත්‍ය සංඥාවක පටලවිල්ල. ඒ තරම් මේක වෙනස් වෙනවා. ඒ නිසා ඉස්ලාම් මතාට ඒක බව දකිනකොට නම්බුවක් හිතින්නේ නැහැ. අවනම්බුවක් ලැජ්ජාවක් ආත්මයක් පාලනය කරගන්න බැරි ගතියක් තමයි තියෙන. ඒක අපි සබහාගත කරන්න ඕනේ ලැජ්ජ නැතුව. මගේ හිත මං කිව්වට හිතින්නේ නැහැ. මගේ හිත අරමුණේ හිතින්නේ නැති මැරෙන්නේ. අනිත් අනිකට ඒක උඹට විනාඩි 5ක්වත් තියෙනවා මගේ තප්පර 5ක්වත් හිතින්නේ නැහැ. අනික් මනසකේද අපරවාද්‍ය ඌ චිත්තක්ෂණ පහක්වත් නැහැ. චිත්තක්ෂණ පහක්වත් නැහැ කියන්නේ රහත් වෙච්ච එක නේ. තප්පර පහක්වත් නැහැ කියනවා මට දෝවන් වෙලා වෙන්නේ. විනාඩි පහක්වත් යන්නේ නැහැ කියන්නේ පුතඥය. මේ මේකේ තියෙන චපලකම දැනගැනීම විතරමයි භාවනාදී සිද්ධ වෙන්නේ. වෙන මොකක් රත්තරන් ගුලියක්වත් පැටිනම් ගුලියක්වත් වෙන මොකක්වත් හම් වෙන්නේ මේක බුදුහාමසෝ කියන්නේ මේක දීවාසිකයක් නෑ මේකේ විධායකයක් නෑ මේකේ අධිකාරී ශක්තියක් මේකේ නැහැ. ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් ගතියක් නැහැ කියලා. නමුත් ඒක දරන්න බැරිකම තමයි පෘථග්ජනකම කියන්නේ. මේකේ විධායක කෙනෙක් නැහැ. අධිකාරී ශක්තියක් නැහැ. ආණ්ඩු මට්ටු කරන්න බෑ කියලා ගාලල්ලා කියන්නේ රහතන් වහන්සේ. ඒක බාහිර ගන්න රහතන් වහන්සේ විතරයි මේක පාලනය කරන්න බෑ. මොකක්වත් අඩුපාඩුව මොකක්වත් වෙන්න දන්නවා බෑ. ඉතින් බෑ කියන බෑ නෑ බෑ කියන්නේ වෙන මොනවා කියන්නේ. ඒකට තමයි අනාත්මය තේරුම් ගන්නවයි කියන්නේ. මේ ශූන්‍යයි කියලා තේරුම් ගන්න. මේක ආණ්ඩුමට්ටු කරන්න බෑයි කියන එක. හැබැයි ඒක බාරගත්ත ගම වැඩේට පැකිලීමක් නැතුව නැවත නැති කිරීමේ මොකද්දෝ ශක්තියක් එනවා. බිමටම බහිඳව. බිමටම බහපු ගම දුම ශක්තියක් එන ප්‍රශ්නේ නැහැ. ඒක දැනග තියන්න බෑ. මම ඒ වුණට අරින්නේ නැහැ. ආයෙ සරයක් භාවනා කරනවා. මේ වැටෙනවා ආයෙ නැගිටිනවා ආයෙ භාවනා කරනවා. මේ වැටෙනවා ආයෙ නැගිටිනවා ආයෙ භාවනා. ඉතින් මේ මනසට වඳින්න වටිනවා. ඉතින් පැය ගාණක් ඉන්න පුළුවන්කම තියෙදි භාවනා කරන එක කිසිම සිලිලාරයක් නැහැ කිසිම సౌందර්යයක් නැහැ. වැටි වැටි කරන එක තමයි දක්ෂකම තියෙන්නේ. එචා නිල්ලම ගියාට පස්සේ කොටින් මාත් ඒ කාලේ කියන්නේ භාවනා පළවෙනිම ප්‍රතිඵලය තමයි මගේ හිත එක තැනක තියන්න බැරි බව තමන්ම දැනගන්න. භාවනා කරන්න යනකම් ඒකවත් දන්නේ නැහැ. ඉතාලිනේ මම අහවල් ශාස්ත්‍රීය විශේෂඥයෙක්. අහවල් ශාස්ත්‍රීය ශිල්පීය දැනුම මට තියෙනවා. මට නම් ඕන දෙයක් කරන්න පුළුවන්. හොරයි අඩු ගන්න එක අරමුණක හිත තියාගෙන ඉන්නවත් බෑ. ඒ නිසා ඒකන බොහොම ආඩම්බරේ රත්තරම් පත්තිරු එක ලියලා නමල සුරේක ගැට ගහගෙන එල්ලගෙන ඉන්න ආරක්ෂක යන්ත්‍රයක්. මට විනාඩි 5ක්වත් ඒ කර්මනේ හිත තියන්න බෑ. කාටවත් චෝදනා කරන්න බෑ. ඒ තියේදී හැමදාම වෙලාවට වාඩි වෙන්න බාරණා කරන්න. හැමදාම ඒ වෙලාවට සක්මක් කරන්න. හැමදාම සතිය පිටවන්න අන්තිමට ඒ නිහතමානීකමම විශාල පදනමක් වෙනවා. නිසා මම කියනවා ඒ කියන එකට ඊගා රිට්‍රීට් එකටත් එන්නේ කියලා. ඔබ දිගට යන්න. ඒකලා කවදා හරි කියපු දවසේ මම කරා දැන් ඵලයන් කියලා. ඊට පස්සේ අනුසුදුසුත් එක්ක වෙනවා භාවනාවට මට පුළුවන් කියපු දවසේ එළවනවා. බෑ කියනකන් සුදුසුස භාවනාවට බෑ කියනකන් අපි සාදර වෙනවා. පුළුවන් කියලා හිතුවනම් ඒක තමයි වැරද්ද. ඉන්සයිට් පිළියන්නේ මේ රෝගේ දැනගත් එක ඒ වගේ මේ වගේ සභාවකට මේක ලියලා ඉදිරිපත් කරන්න පුළුවන් එක ලুকু ජාග්‍රහණයක් කියලා හිතන්නේ මොකද අපි වගේ පිස්සු ටිකට අර වෙන කාටද ඔක් කිව්වට ගණන් ගන්න. ඉතින් ගෙදර ගිහිල්ලෙම කට්ටියට කියන්නකෝ මම භාවනා කරන්නේ විනාඩි 5ක්වත් එක දිගට තියාගෙන මේක ඕක තමයි කිව්වේ අවුරුදු ගාන ඉවරනේ ගිහිල්ලා පිස්සු කියලා කියේ ගිය භාවනා කරන්න කියන අපි කියේ. මොකනේ අපි කිව්වේ ගෙදර හිටියනම් ඉවරනේ ගවුම් ගන්න තිබ්බට. කැවුම් හිත. ඉතින් අපි සාතර වෙන ප්‍රශ්නේ නමුත් උත්තර නැහැ. අපි ඕක කකා යන්නේ එකයි තියෙන්නේ. අපි යනවා ඊගාව ප්‍රශ්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මඤ්ඤණා යනු කුමක්දයි කාරුණිකව පැහැදිලි කර දෙන්න. මඤ්ඤණා කියන වචනේ ඇත්තටම සර්වත්‍ය දේශනාවට ඇත්තට අර්ථකථන දෙන්න අටුවන් අටුවාචාර්යන් වහන්සේලා උත්සාහ කළා තියෙනවා. තණ්හාමාන දිට්ඨි වශයෙන් කල්පනා කරනවට කියලා මඤ්ඤණා කරනවා කියනවා. එහෙම නැත්නම් ප්‍රපංච කරනවා කියන වචනේත් උකට සමානව යනවා. ප්‍රපංච කරනවා මඤ්ඤණා කරනවා. ඒකට අර්ථකථන දෙන්න හදන ඔය කටුකුරුති ස්වාමීන් වහන්සේ දෙනවා වාග් බහුල්‍ය කියලා. කෙටියෙන් කෙටියෙන් කිය හැකි දේ දීර්ඝ වශයෙන් කියන මනුස්සයා තුල හිත ඇතුලේ ගොඩාක් මඤ්ඤණා යනවා. ගොඩාක් ප්‍රපංචකරණය සිද්ධ වෙනවා. ඉතින් මනසට කවදාක කියන්න ඕනේ කියන්න හම්බෙන්නේ නැහැ. එයා අතිශෝක්තිය වැඩි. මේ වාග් බහුල්‍ය වැඩි. එහෙම නැත්නම් කියන්නේ අභිවදනේ වැඩි. අභිවදන් කියලා කියලා කියන්නේ කියන්න ඕන එක වට මේ ආලවට්ටම් වැඩි. ගෙලින් කියන්න ගෙලින් කියන එක ගැලපෙන්නේ නැහැ. ඉතින් වට අතක ගාතකක ඉන්නවා. ඒක නිසා මඤ්ඤණා කියලා කියන්නේ තණ්හාමාන දිට්ඨිය නිස්සෘතව හිත කරන අභ්‍යන්තර දෙඩවිල්ලක්. සමහරකෙගේ බාහිරටත් යනවා. ඉතින් බාහිර ගියාට පස්සේ කියන්න ඕන කාරණාව කියෙද්දි රේ අර කළුව මාරපක් ගියා වගේ වටවලල්ලේ කතා කතා කරන්නේ වාග් බහුල්‍ය කියලා කියනවා. එහෙම කෙනාටගේ හිත ඊට වඩා විශාල තදබල මේ ගැස්මක ඇවිසිල්ලක අධ්‍යන්තර කතාවක ඉන්න එකේ බාහිර රෝග ලක්ෂණය තමයි කතා වැඩිකම. ඇතුළත තියෙන රෝග ලක්ෂණයට මඤ්ඤණා කියලා කියනවා. නැත්නම් ප්‍රපංච කරනවායි කියලා කියනවා. වාග් බහුල්‍ය එහෙම නැත්නම් අතිශෝක්තිය කියන වචනේ කියදයි. ඒ ඡාද තියෙන ইনফরমේෂන් ටෙක්නොලොජි එක තන්නේ කර ප්‍රපංචය. තන්නේ කර මඤ්ඤනාව කිසිම සත්‍යක් නැති එකක්. සත්‍ය අඹපු එකක්, සත්‍ය නවපු එකක්, සත්‍ය විකෘති කරපු එකක්. ඒ නිසා වෙළඳ ව්‍යාපාර, වෙළඳ ව්‍යාපාර කියන වෙළඳ දැන්වීම, ඇඩ්වර්ටයිස්මන්ට්ස්, නිවුස්, වචින ජනමාධ්‍ය සේරම සුද්ධ මඤ්ඤනා. සුද්ධ ප්‍රපංචය ඒ නිසා ඒවෙන් තොරව ජීවත් වුණා කියලා මොනම දෙයක්වත් නැති වෙන්නේ. තමන්න තමන් එක යාළු වෙන්න පුළුවන්කමේ විශේෂ ලාභය හම් වෙන මේ වයින් කරන්නේ තමන්න තමන් නැති කරලා ඔය වල්පල් වල කරකෝ කරකෝ යන්නේ. නිසා අපේ ලොකු සාංශ විවර්තාලිය තියෙන අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුයි. මොකද ඒවා අසභ්‍යමයි ගන්නම දෙයක් නෑ. නමුත් අපි ඒවට බුදුම අබ්බැහියක් තියෙනවා මඤ්ඤණාවලට ප්‍රපංචකරණයට. ඉතින් ඒවා ආශ්‍රය කරන්න කරන්න අපේ හිත ගොඩ දාපු මාළුවෙක් වගේ නිතර සැලෙන. ඒ නිසා මඤ්ඤණා කියන වචනේ ගන්න තණ්හාමාන දියත් නිස්රිත ඇතුළත කතා. ගරු ස්වාමීන් වහන්ස ගිහි ගෙදර සිට සාර්ථක මහන ජීවිතයකට මග ආ නෑ සාර්ථක මහන ජීවිතයකට පානගෙන හැටි පහදා දෙන්න. වයිෆ් කෙන් යවනම් කියලා දෙන්න. වයිෆ් කෙන් යවනම් ටක් ගාලා කියලා දෙන්න. එතකොට මේ නෝන මහත්තයා නම් මහත්තයෙන් අහන්න. වෙන වෙන කරන්න දෙයක් නෑ. ඔය දැනට කක්ක කොක්ක වැඩිලා තියෙන තැන තමයි පාඩම ගන්න තියෙන්නේ. කොතෙන් හරි කොක්ක වැඩිලා තියෙන තමයි ගන්න තියෙන්නේ. මම මට දැනගන්න ඕනේ මේ ගීකමේ අත්‍යන්ත ලක්ෂණය මොකක්ද කියලා මට තේරෙන්නේ ගිය ගිය කියලා කියා ගන්න තියෙන අත්‍යන්තම ලක්ෂණය මොකක් කියලාද හිතන්නේ? නැත්නම් පැවිද්දෙක් පැවිද්දෙක් කියන තියෙන අත නෑර පවතින ඒකාන්ත ලක්ෂණය මොකද්ද කියලා ගත්තොත් අද ගිහියන්ට වැඩිය ගිහිකම් කරන මේ පැවිද්දෝ. ඒ වගේම පැවිද්දන්ටත් වැඩිය උග්‍ර තපස් රකින්නවා ගිහියෝ. මොකක් අල්ලගෙන මේ කතා කරනවද කියලා මට තේරෙන්නේ නැහැ. ගිහිකම කියලා නැතුවම බැරි ලක්ෂණය මොකද්ද හිතන්නේ? ඒකට කියන්නේ අච්ඡන්ත ලක්ෂණ කියලා. ඉන්ට්‍රින්සික් කැරක්ටරිස්ටික් මොකද්ද ගිහියගේ? ආහමුදුරන්ට නැද්ද? සංඝයාගේ දෙනවක් කියපේ ඊට වඩා බොහොම බරපතලයි. ගියාගාවක් කියම තියෙන තමන්ගේම ලේ කියන එක නැත්නම් නෑද? ආහමුදුරන තමන් ශිෂ්‍යෙක් ඇති කරපු ගමන් නැති වෙච්චාම වහ කරනවා ආහමුදුරු. ශිෂ්‍යයාටලා ගියොත් එහෙම. ස්ථාන පන්තල් හදන්න ගියාම ඔයගොල්ලෝ වගේ එහෙම නෙවෙයි නඩු කියන්නේ ආහමුදුරු. සීල්ලකට අරින්නේ. ඒ වගේ කීම් පැත්තෙන් මොනම විදියක් වෙනසක් නැහැ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අපි මේක මේ ස්ථිර සාරය කරන්න හැදුවට මේක මේ ස්ථිර සාර වෙච්ච නැති එකක අපි මේ රවුම් කුණ්‍යක් ගහන්න හදනවා මේ හතර සීලකට. අතරපු එනිසා කවදාකවත් ඔයාට මහාන වෙන්න වෙන්නේ නැහැ. ඔය වගේ හිතන කෙනෙකුට කවදාකවත් මහානකමක් කරන්න ඕගොල්ලෝ හිතන්නේ අයිඩියොලොජිකල් මොකද්ද එකක් හාමුදුරුකම කියන්නේ. ඊට වඩා වෙනස් එකක් මහානකම කියන්නේ. මහාන ගැන මේ ලෝකේ කළ හැක්කක්. ගිහ බලාපොරොත්තු වෙනකම මහානකමේ නැහැ. මහාන උනාට පස්සේ ඒක නැහැ. එනිසා මේ පැවිදි ඉඳලා ගිය දිහා බලන්නට ගියන් ඉඳලා පැවිදි බලන්නට ඊරලෝ පැවිදි දිහා බලන්න ඊරලෝ ගිහකම දිහා බලන්නට හරි විචිත්‍රයි දවසින් දවසට නැස නැත්තට මෙහෙම ස්ථිර රාමුවක් දැන් මහායාන බුද්ධ ආගමේ විවාහ වෙනවා කතෝලික ෆාදර්ස්ලා වෙන විදිහකට ගත කරනවා බුදුහාමුදුරුවෝ අන්තිමට පැවිද්දෙක් දැක්කා. ඒ පැවිද්ද මොන જાතියකද කියලා අපි දන්නෙත් නැහැ. ඒ නිසා මේක පිළිබඳ තියෙන්නේ මොකද්ද හිතින් හිතාගත්ත රාමුවක්. මේ පැවිද්දකම කියලා එක මොකද්ද රාමුවක් හිතා ඉන්නවා. ගීකම කියලා මොකද්ද රාමුවක් හිනා නිකමට අහනවන්නේ ගිහිකමේ අත්‍යන්ත ලක්ෂණය මොකද්ද කියලා. ඊට වඩා කොච්චර ලේසිද මනුස්සකම කියන එක වර්ණගන්නේ. අපි ඔක්කොටම තියෙන සමකම මනුස්සකම. ඉතින් මනුස්සෙන්නේ බුදුහාමුදුරේ ධර්ම දේශනා කරේ මනුස්සෙක් වෙලා. මම මිනිස්සු කියලා නෙවුදුහමර කිව්වේ. ඒ නිසා මේ ගීක මල්ලනවා සම මොනවාද සමත භාවනාව අල්ලනවා විපස්සනා භාව අල්ලනවා පැවිද්ද අල්ලනවා. අනේ මන් දන්නේ මේ අනවශ්‍ය මේ රාමු. අනවශ්‍ය රාමු මම වගේ කෙනෙකුට කතා කරන්න ලේසි. මොකද මම කට්ටේ බන්න පොහින්දා. අන්නන් ඉස්සෙල්ලත් මම පැවිද්ද ගැන හිතාගෙන හිටියේ පුදුමාකාර වෙනමම කියන්නේ මේ ලෝකයට අයිති නැති වෙනම එකක්. මට දැන් කලා හීනෙන් හරියට මම ගිහියේ. ඉතින් ගුවන් සාක්කුවට අත දානවා අත ගාපුවම කාසි හම්බ වෙනවා. මට දැන් හරි අප්සෙට් දැන් මේ කලිසමක් අඳින්න බෑනේ පැවිදිලා. සාක්කුවේ සල්ලි දෙන්න බෑනේ. උඩුකයෙට මුකුත් නැහැ. ඇහැරලා බලනකොට මතක් වෙන්නේ ඔළුව අත ගන්න ආ නෑ නෑ පැවිද්දි පැවිද්ද තියෙනවා මට සිවුරක් නෑ පැවිද්ද තියෙනවා දට්ටේ අත ගන්නකොට තමයි තේරෙන්නේ හීනේ නැහැ. දැන් අවුරුදු 23ක් පැවිදි වෙලා. හීනෙන් තාම ගිහි ලෝකේ අතහැරලා නැහැ. හීනෙන් තාම අම්මව සීපත් වෙනවා, තාත්තා සීපත් වෙනවා, ඉස්කෝලේ ගිය කාලේ සීපත් වෙනවා. තාම අර පොත් ටික දාක්වේ දාන අර ෂර්ට් එක ඇස්සේ පොත් ටික දාගෙන දුවන එක මතක් වෙනවා. ඉතින් මතක් කරේ ඒ ලෝකෙමයි. නැගිටිලා පස්සේ ආයෙ තට්ටයද ගන්න ආයෙ පැවිද්දා. එහෙම නැත්තම් ඒත් වෙලා යනවා මේ ඒකට මට දෙකම තියෙන නිසා මට ජොලියක් තියෙනවා. ඕගොල්ලෝ තියෙන විශාල මොකද්ද සීලාරයක් සහිත අපේක්ෂාවක් නැතින පැවිද්ද කියලා. ඒක නැති වෙනකන් පැවිදි වෙන්නත් එපා. පැවිදිලා මහ විශාල දේවල් ඕගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. මට ධම්මික හඳුරෝ කිව්වේ. පැවිදි වෙයන් පැවිදි වුණත් එකයි නැතත් එකයි කියන තරමට භාවනා කරපු දවසේ. එහෙම නැතු පැවිදි වෙන භාවනා කරුවට මේ පැවිදිතර භාවනා ඉතාම වටින දෙයක් කියලා හිතනවනේ ඒක බොරු රාමුවක් විතරයි. මොකද මේ තරම්වත් පැවිද්ද භාවනා කරන්නේ නැහැ. ගිය තරම්වත් පැවිද්ද භාවනා කරන්න. ඒගොල්ලේ ගිහිගේ අතහරින්නේ නම් ඇත්තටම විවේකයේ සඳහා. අල්ලලා තියෙන ඇල්ලිල දිහා බලනකොට ඒ තිබුණු ගිහිකම හොඳයි. ඒ නිසා අපි ලද දෙයින් සතුටු මම මම ඇතින් අත්‍ය සුඛෝපභෝගී මට ඕන පැවිදික වශයෙන් කතා කරන්න පුළුවන් ගිහික වශයෙන් කතා කරන්න පුළුවන් මම ඉතින් අල්සුඛෝපභෝගී මම මම ඒක දන්නවා මම හැබැයි බොක්කෙම මං කියන්නේ මගේ හොඳම භාවනා කරන ගිහි කාලේ. පැවිදුණාට පස්සේ මට ඒකේ තියෙන බෝනස් එක විතරයි මට හම්බෙන්නේ දැන්. ප්‍රීමියම් එක හම්බ වෙනවා මට දැන්. දීර්ඝ පොඩ්ඩේ ඉන්නකොට කොහොමඩක්වත් ෂෙයාර් එක හම්බ වෙනවනේ. ඒක තියෙන්නේ. භාවනාව හොඳ හරිය ගියේ මගේ පැවිද්දේ. ගිහිව ඉන්න කාලේ හරියම අභියෝගශීලී මේ වගේ පැවිදි භාවනා මධ්‍යස්ථාන තියෙන දැන් ගුරුරුත් නැහැ මේ වගේ පැහැදිලිව කියලා දෙන කෙනෙක් තිබුණත් නැහැ. භාවනා කරන කෙනාට බණින්න ලෝකෙක ඉඳගෙන මහදීම විසිතුරු. ඒ නිසා ඒක මේ පැවිද්ද ගීකම කියන එක දෙකේ වෙනස තියෙනකන් හිතාගෙන ඉන්න අපි හීනමානක ඉඳලා ගත කරන්නේ කියලා. අපිට manussකම අමතක වෙච්ච දවස තමයි ඔය පැවිද්දයි ගිහි ගෑනු පිරිමි ජර්මන් ජාතික ඉංගලන්ත ජාතික අනමන ඔක්කොම එන්නේ අනිවාර්යෙන් manussකම මතක නැතිලා. manussකම තිබ්බනම් කවදාකවත් අපි අව탁සීරු කරන්නේ අපි ඔක්කොම එකයි. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ සෝවාන් පුද්ගලයා තමා සෝවාන් කියා දැනගන්නවාද කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ පතමි. අපිට කියන්න පුළුවන් ස්පිරිතාලට හදිසියේ නියුමෝනියාවක් හැදිලා හරි උණක් හැදිලා හෝ ඩෙන්ගු ගියාට පස්සේලා හනිපුණාට පස්සේ ඒ ලෙඩා දැනගන්නවද ලෙඩේ සනිපුණයි කියන එක. නැත්තම් දොස්තර කියනකම් ඉන්නවද? තමයි තුඟ දෙනකොට දොස්තර කියන එකත් හනිප වෙන්නේ. Taman දන්නේ මේ අහවල් ලෙඩේට මං ස්පිතාලේ ගියේ. ඒ ලෙඩේ සනීප වුණා කියන එක දන්නේ. අපි වතුර බොනකොට පිපාසය මෙතනින් සංසිඳුණයි කියලා අපි වෙන මීටරයක් දාලා බලනද pH මීටරය වගේ එකක්. බත් කනකොට මේ ඇති. අපි කොහොතනද නතර කරන්නේ? බඩගිනි වරෙච්චලා නතර කරනවා. ඒ වගේම ත්‍රිපාසී උච්චාරණත කරදී ඒතකොට ඒ තියෙන දැනීම පොතක ලියන්න පුළුවන්. අතර තිබහකාවේ 115යි අතර බීගෙන බීගෙන යනකොට 13ට 12ට ගියා 15 දී හරියට නතරුණා එතකොට තප්පරේට වේලාව මේකයි ග්‍රහ ලෝකෙ මෙහෙමයි ඉතින් මේ කියන එක නා සෝවාන් වෙලා නැති බව විතරක් කීත හැකි පැහැදිලිව ප්‍රශ්න හැබැයි ඒකෙන් කියන්නේ සෝවාන් වෙන්න බෑ කියන එක මේ තාලිට කියන නම් වෙන්න බෑ මේ විදිහට හොයනවයි කියලා කියන්නේ අර ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බලන කට්ටිය. මේ සහ කරගෙන කරගෙන යන්න කරගෙන යනකොට වතුර පියගෙන යන මිටට වතුර පොන්න එපා වෙන්න ආසේ. එපා වෙනව නෙවෙයි ඇති වෙන්න ආසේ. බත් කනකොට බඩ පිරෙන්න ආසේ. ලෙඩක් ආව මනසට දැන් උණ ආවට පස්සේ කොතනදී උණ නතරුණයි කියලා ගන්න පුළුවන් වෙන්නේ. උෂ්ණත්වය බහැපු වෙලාවට බඩගින්න ආපු ආපු වෙලාවේද මොකද්ද කියලා නැහැනේ එක එක නංග හැටි වෙනස එක එක නේ ලන්දඟුණ නතරච්ච ගමන් මිනිහ රස්සාවට යනවා. තව කෙනෙක් එහෙමනේ ඔක්කොම නතර වෙලා තොවිලුත් නටලා ඔක්කොම වෙලා තමයි සනිපුණයි කියලා කියන්නේ දොස්තරත් අස්සම් කරන්න ඕනේ යට අස්සම් ලෙඩ සනිප වෙන්නේ. ඒ වගේ මේකේ තියෙන්නේ ලෙඩේ මොකද්ද කියලා දන්නවනම් සනිපීම අල්ලතයි. බඩගින්න දන්නවනම් බඩ පිරිල්ල අල්ලතයි. නතර කරන තැන ඒ පුත්තිල දැනගන්න. නිසා ඒවට මේ වෙනමම ක්‍රම වෙනම සමීකරණ තියෙනවා කියලා හිතනවනම් මේ මේ ධර්මයේ සහ මේ ස්වභාව ලෝකයේ තියෙන ප්‍රകൃතිය ඉක්මවා යෑමක් තියෙන්නේ. ඒ නිසා කරගෙන කරගෙන යන්න කරගෙන යනකොට ඔන්න තේරෙයි. ඒක තමයි හොඳම වැඩේ ඔළුවට පොල්ලෙන් ගැහුවා වගේ තීරණ ක්‍රමය තමයි සෝවාන් කරන එක. එහෙම නැතුව මොන උත්තරේ දුන්නා සන්තෝෂ වෙන්නේ නැහැ මේකේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා පරයන්කේ ආනාපාන සති භාවනාව වඩන විට මාගේ කඳ කොටස සම්පූර්ණයෙන්ම පහතට ටික ටික කඩා වැටි නැවත හෙමින් ඉහළට එසවේ. සමහර අවස්ථාවල ටික වේලාවක් පහතට නැමී තිබේ. මෙය කිහිප වාරයක්ම සිදුවේ. මා එවිට කරන්නේ ඒ දෙස බලාගෙන සිටීමය. එය නිවැරදිද? අනුකම්පාවෙන් උපදේශක් දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. දැනට ඕක තමයි උත්තරේ. නැමිනකොට නැමිනකොට බා දන්නවා දැකේ මේ එසේ වෙනකොට එසේ වෙන බව දන්නවා මම බලාගෙන ඉන්න බව දන්නවා. නමුත් ඔය විදිහට කරනකොට අන්තිමට මේ මේ නැලවිලි අඩු වෙන්න පටන් අර ගන්නවා. එතකොට දැනගන්නේ අනේ මේ තිබුණ නැලවිල්ල දැන් අඩුයි. නැත්නම් පාත් වෙන ප්‍රමාණය අඩුයි. විස්තර තේරෙන්න පටන් අර ගන්නවා. ඒ නිසා මොනම සිද්ධියක් භාවනාදී ආවත් ඒකේ මුලැමැදාග දැකීම තමයි විපස්සනා කරනවා කියන්නේ. සිද්ධිය ස්වභාවිකවද අස්වභාවිකවද සාධාරණද අසාධාරණද පෞද පින්ද ඒ ටික තියෙන තාකල් විපස්සනා වෙන්නේ සිද්ධියව Tamanda උනත් අනුන්ටත් ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් මුලැමැදාක වශයෙන් ඒක තමයි අපි වඩන විපස්සනා ඇති හැටි දකින්නවා කියන්නේ ඒක තමයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනා කරගෙන යන විට වරහන් ඇතුළේ තියෙන පිම්බීම හැකිලිම බෙල්ල පහලට කඩා වැටෙන එක කීප වරක්ම සිදුවනවා. බෙල්ල පිටුපස රිදෙන්න හා තදවීමට පටන් ගන්නා බැවින් හිස ඔසවා ගනිමි. සතියෙන් යුතුය මෙම කඩාවැටීම කිහිප විටකදීම සිදුවන නිසා හර්ධරයක්සේ දැනෙනවා. උපදේශක් පතමි. සුවපත් වේවා. ඔය එතකොට ඒකෙන් තියෙන සතියට තියෙන බලපෑම තමයි බලන්න තියෙන්නේ. ආන අපි මෙහෙම කියන්න පුළුවන් මේ බෙල්ල කඩාවැටෙද්දී පිම්බීම හැකිලින් බලන්න පුළුවන්ද? ඒ පිම්බීම හැකිලිම මත සතිය පිහිටවන්න පුළුවන්ද? එහෙනම් මේ කඩාන වැටීම නිසා පිම්බීම හැකිලිම හිත ගැලවෙනවද? හිත පශ්චාත්තාප වෙලා සතිය කැඩෙනවද? ඒ වුණත් කමන්නේ බව දන්නවද? මට මේ බිල්ල කඩා වැටෙන ගතියට එනකොට මට පිම්බි මැකිල නොදැනී ගිහිල්ලා ඉතින් සතිය නැති වෙලා තවත් බෙල්ල රිදෙන නිසා අප උලෝසන්න වෙනවා මේ වගේ අර තමන් මෙතෙක් තමන්ගේ ශරීරය පිළිබඳ නොදැච්ච කරුණු මතුවෙනවා නම් අන්තිමට චිත්තය සම්පූර්ණ වෙනවා ඉස්සලා ඉස්සරහ අතනින් මෙතනින් තිත්ති ටිකක් තමයි වදින්නේ අන්තිම මණ්ඩව යා කරලා ගත්තාම මේ මතුවෙන රූපේ එනවා ඒක නිසා මේක සමහරගේ සමහරට චිත්තය දකින්න පටන් ගන්න වෙලාව වෙන්න පුළුවන් සමහරකට වෙච්ච දේ පාලනයක් නැති වුණාට සතියට යට කරන්න පුළුවන්. ඒ කියන්නේ බෙල්ල කඩා වැටෙද්දී සමහරට පිම්බි මැකිලි බලන්න පුළුවන් සතියක් තියෙන්න පුළුවන්. එහෙමනම් දිනු. නමුත් මේකේ සඳහන් කරලා තියෙනවා මේ නිසා පශ්චාත්තාප වෙනවා. එහෙම නැත්නම් මේ සතියට කෙනෙහිනවයි කියලා. සතියට කෙනෙහින බව දන්නවනම් කෙනෙන්නේ නැති සතිය දන්නවට වැඩිය හොඳයි. සතියට බාධා වෙනවා බාධා වෙන බව දන්න. ඒ ජීවිතේ දිගට කරගෙන යනකොට අන්තිමට මේක නිකන් අකුල ගන්න පුළුවන් ගතියකට එනවා. ඒ කියන්නේ කොහොම හරි ආනපන සති භාවනා කරත් පිම්බීම හැකීම් භාවනා කරත් ඒ භාවනාවේ දේවල් එකලස් වෙගෙන එනකොට මේ ශරීරයේ ඉරියව්ව වැක්කිරෙන පටන් ගන්නකම නැත්නම් ශරීරයේ පිළිබඳව අධිකාරී ශක්තිය, පාලනය කිරීමේ ශක්තිය, ආණ්ඩු කිරීමේ ශක්තිය ගිලිහෙන බව. ඒ නැත්නම් කියනකොට මිනිස්සෙක් හොරට නිදිනවද, හොඳට නිින්ද ගිහිල්ලාද කියලා බැලුව බැලුමෙන් බලද්දී ෆුල් රිලැක්ස් එකේ ඉන්නේ නිින්ද ගිහිල්ලා. හොරට පුදිනවනම් චිත්‍රපට වල රංගපෑමට මේ පේනවනේ සෑ ටෙන්ෂන් එකක් පේන්න තියෙනවා. බලන්න ඉන්නකොට පේනවා මේ රංගපෑමක් තියෙන කියලා. ඒ වගේ තමයි භාවනා හරියට හරියනකොට සම්පූර්ණ ඇඟයි හිතයි ඒන මොකද්ද කියන්නේ? ඒ ලිහිච්ඡ ගතිය කියලා ලොකු අංශය පාවිච්චි කරන්නේ. ඒ ලිහිච්ඡ ස්වභාවය ඉස්සෙල්ලා ඉස්සෙල්ලා සතිය නෑ. ඒ වෙලාවේ සතිය නෑ. කලබල ඉතුරු. නමුත් ඒක දිගට කරන යනකොට ඒ වෙලාවෙත් ලිහිච්ඡ බවට සතිය තියෙනවා. ඒක ශ්‍රේෂ්ඨයි. අපි මෙතනින් අපේ සාකච්ඡාව නැවත කරනවා. තෙරුවන් සරණයි.